නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්ම රුවනට මුදා සදකම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු සැමදා තිසරණ සරණ යමි සාදු පින්වත්නි අද පුන් පොහොව දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයක් ශ්‍රවණය කරන්නයි. අද අපි ශ්‍රවණය කරන බුද්ධ දේශනාවේ නම ලෝකාව ලෝකන සූත්‍රය. මේ දේශනාව සඳහන් වෙන්නේ කුද්දක නිකායේ උදාන පාළියෙහි. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනා අංග නවයකින් යුක්තයි. එතකොට ඒ අංග නවයකින් යුක්ත දේශනාවලට අපි කියන්නේ නව අංග නවාංග ශාස්ත්‍රු ශාසනය. නවාංග ශාස්ත්‍රු ශාසනයේ ඒ අංග නවය සුත්ත, ගෙය්‍ය, වේයාකරණ, ගාථා, උදාන, ඉති උත්තක, ජාතක, අබ්බූත ධම්ම, වේදල්ල. සුත්ත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා. ගෙය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනාවක් දේශනා කරලා එහි අරුත් කැටි කොට ගාථාවක් පවසනවා. එතකොට මේ දේශනාව ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ දේශනාවකුත් තියෙනවා. ඒ දේශනාව පිළිබඳව සංක්ෂේපයෙන් විස්තර කරපු ගාථාවකුත් තියෙනවා. ඒ දෙක එකතු කළා කරන දේශනාවට කියනවා ගෙය්‍ය. වෙය්‍යාකරණ කියලා කියන්නේ ගාථා රහිත. ගාථා රහිත දේශනා. දැන් බලන්න ධම්ම ධම්සක් පැවතුණු සූත්‍රයේ ධම්සක් පැවතුණු සූත්‍රයේ අන්තිමට තියෙනවා ඉමස් විංච පන වෙය්‍යාකරණස්මින් භඤ්ඤමානි. මේ වෙය්‍යාකරණය වදාළ කල්හි වදාරන කල්ලි. එතකොට ඒ බුද්ධ දේශනාව ධම්සක්වතුන් සූත්‍රයට හඳුන්වා තින්නේ මොකද්ද නම? වෙය්‍යාකරණය. ඒ කියන්නේ ඒකේ ගාථා නැහැ. සම්පූර්ණ දහම් කරුණක් විග්‍රහ කරනවා. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ. සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවක්. ඒ කියන්නේ දේශනාවක් කරන්නේ නැහැ. ගෙය්‍ය කියලා දේශනාවකේ ගාථාත් නැහැ. ව්‍යාකරණ කියලා දහම් කරුණක් විස්තර කිරීමකුත් නැහැ. දේශනාව හැටියට තියෙන්නේ ගාථාවක් විතරයි. එතකොට මේ දේශනාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ කුමකින්ද? ගාථාවකින් විතරයි. ඒකට කියනවා ගාථා. සුත්ත, ගෙය්‍ය, ව්‍යාකරණ ගාථා. සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ මෙය මෙසේ මේ ආකාරයෙන් පවසනවා කියලා විස්තර කරනවා. ඒකට කියනවා ඉති උත්තක. සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේගේ හිතේ පහළ වෙන හැඟීම ඒක උන්වහන්සේගේ මුව මඩලින් පිට වෙනවා. ඒකට කියනවා උදාන කියලා. උදාන කියලා කියනවා. සුත්ත ගෙය්‍ය ගාථා වෙය්‍යා කරන උදාන ඊළඟට ඉති උත්තක. ඊළඟට උන්වහන්සේ పూర్ව ජන්ම පිළිබඳ සමහර කවුරුවත් නොදන්න විස්තර කියා දෙනවා. ඒවත් ඒවට කියන්නේ ජාතක. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට අදාළ ආශ්චර්ය අద్భుත දේවල් කියා දෙනවා. ඒවා අద్భుත ධර්ම. ඊළඟට ධර්මයේ තියෙනවා උන් එක්ක භික්ෂුන් වහන්සේ නමක් ප්‍රශ්නයක් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙනවා. ආයෙ ප්‍රශ්නයක් අහනවා. ආයෙ පිළිතුරක් දෙනවා. ආයෙ ප්‍රශ්නයක් අහනවා. ආයෙ පිළිතුරක් දෙනවා. මේ විදිහට එන ධර්ම සංවාදයට කියනවා වේදල්ල කියලා. එතකොට මේ සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරන ගාථා උදාන ඉතිඋත්තක ජාතක අභූත ධම්ම වේදල්ල බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ බුද්ධ කෘත්‍යය බුදුරජාණන් වහන්සේගේ කෙනෙක් විසින් කරනු ලබන දෙය මෙන්න මේ අංග 9න් යුක්තයි. එතකොට උන්වහන්සේගේ ධර්මයේ අංග කීයකින් යුක්තයිද? අංග 9කින් යුක්තයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනයට කියනවා නවාංග ශාස්ත්‍රු ශාසනය කියලා. එතකොට අද අපි ඉගෙන ගන්න එක අයිති උදානයකටයි. කොමකටද අයිති? උදානයකට. මේ ලෝකාවලෝකන සූත්‍රය කියන්නේ ලෝකයේ දෙස හැරී බැලීම. ලෝකයේ දෙස හැරී බැලූ ආකාරය අද අපි ඉගෙන ගන්නෙ. ඒ දවස්වල පින්වතුනි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ගයාවේ ඒ කියන්නේ මේ උරුවේල කියන ජනපදයේ නේරංජරා ගම්තෙර බෝධි වෘක්ෂ මූලයේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කොහෙද? බුද්ධ ගයාවේ. අපි වර්තමාන කියන බුද්ධ ගයාවේ. නේරංජරා ගංගායිනේ බෝරුක්ෂයනේ. එදා ඒ වෙද්දි බුදුරජාණන් වහන්සේ එකම ඉරියව්වෙන් නිවන් සුව විඳමින් සතියක් භාවනාවෙන් වැඩ හිටියා. එකම ඉරියව්වෙන් නිර්වාණ සුඛයේ විඳිමින් උන්වහන්සේ සතියක් භාවනාවෙන් වැඩ සිටියා. ඒ සතිය ඇවෑමෙන් ඒ සතිය ගෙවි ගියාට පස්සේ උන්වහන්සේ සමාධියෙන් නැගිට්ටා. උන්වහන්සේ සමාධියෙන් නැගිටලා බුද්ධ චක්කුණා ලෝකං වෝලෝකේසි මේ ලෝකයේ දිහා බුදු ඇසින් බැලුවා. උන්වහන්සේ මේ ලෝකේ දිහා බුදු ඇසින් බැලුවා. බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා කිව්වේ. දැන් අපිට ලෝකෙ කියව ගමන් මතක් වෙන්නේ මොකද්ද? ලෝක ගෝලෙ. නේ? උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ලෝකය කියලා මහණෙනි යම් තැනක ඇස ඇද්ද? කන ඇද්ද? නාසය ඇද්ද? දිව ඇද්ද? කය ඇද්ද? මනස ඇද්ද? එතන ලෝකේ ඇත. දැන් ඇසක් තිබ්බොත් නේද අපි මේ රූප ගැන දන්නේ. කනක් තිබ්බොත් තමයි ශබ්ද තියෙනවා කියලා අපි දන්නේ. නාසයක් තිබුණොත් තමයි ගඳ සුවඳක් කියලා තියෙනවා කියලා දන්නේ. දිවක් තිබ්බොත් තමයි රසය දන්නේ. ශරීරයක් තිබ්බොත් තමයි පහස දන්නේ. මනසක් තිබ්බොත් තමයි අරමුණු දන්නේ. එතකොට මේ හය යම් තැනක තියනවාද එතන තමයි ලෝකය. දවස බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා රෝහිතස්ස කියලා. දිව්‍ය පුත්‍රෙක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ මේ ඇවිදගෙන ගිහින් මේ ලෝකයේ අවසානයක් දකින්න පුළුවන්ද කියලා. උන්වහන්සේ ඍජු පිළිතුරක් දුන්නා ඇවිදගෙන ඇවිදගෙන ගිහින් ලෝකයේ අවසානයක් දකින්න බෑ කිව්වා. එතකොට මේ රෝහිතස්ස කියනවා භාග්‍යතුන් වහන්සේ හරියට හරි ඒක. මම මීට කලින් මහා බල සම්පන්න දෙවියෙක් වෙලා හිටියා. මට හරි වේගෙන් යන්න පුළුවන්. ඉතින් මං ආහාර ගැනීම ශරීර කෘත්‍ය වගේ දේවල් වලට කාලේ තියාගෙන මං ඉතුරු කාලේ මං හිතුවා මං ඒ කාලේ පාවිච්චි කළා මේ ලෝකේ ඉවර වෙන තැනක් සොයා ගන්න ඕනේ කියලා මං ගියා කිව්ව ලෝකෙන් ලෝකෙට. ලෝකෙන් ලෝකෙට සක්වලි සක්වලට දිගටම ගියා. භාග්‍යවතුන් වහන්සේ මට ගමන අවසන් කරන්න කලින් මගේ ආයුෂ ඉවර වුණා. ලෝක තව පෙනිපෙනි මම මලා කියලා. ඊරෝසි බුදුරජාණන් වහන්සේ වදාලා නෑ. ඕක නෙමෙයික ලෝකේ. බුදුරජාණන් වහන්සේ වදාලා මා ලෝකේ කියලා කියන්නේ ඉමස්මින් ඒව ව්‍යාමමත්‍ය කලිවරේ මේ බම්බයක් පමණ වූ ශරීරය. මනස සහිත සංඥා සහිත විඥානයේ සහිත බම්බයක් පමණ වූ මේ ශරීරයට මම ලෝකය කියන්නේ. මෙතන තමයි ලෝකේ හට ගැනීම තියෙන්නේ. මෙතන තමයි ලෝකේ නිදහස් වීම තියෙන්නේ. මෙතන තමයි මේ ලෝකෙන් නිදහස් වෙන මාර්ගය තියෙන්නේ මේකෙමයි. එතකොට අන්නේ ලෝකය බුදුරජාණන් වහන්සේ බැලුවා. බැලුවාම අද්දසාකෝ භගවා බුද්ධ චක්කුණා ලෝකං ගෝලෝකීන්තු බුදුරජාණන් වහන්සේ බුදු වැසින් ලොව බලද්දී දැක්ක සත්වයන් ලෝක සත්වයන් අනේකේහි සන්තාපේහි සන්තප්පමානේ නොයේ පසුතැවිලි වලින් පසුතැවිතැවි ඉන්න. අනේකේහි පරිලාහේහි පරිලාහේහි පරිඩයිහමානි නොයේ දැවිලි වලින් දැවි දැවි ඉන්න. මොකෙන් හටගත්ද? රාග ජීවිතේ. රාගයෙන් හටගත්තු. දෝෂ ජීවිතේ. දේශයෙන් හටගත්තු. මෝහ ජීවිතේ මෝහෙන් හටගත්තු. කොසල් රජුරු දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා භාග්‍යවතුන් වහන්සේ මේ මිනිස්යාට හිතසුව පිණිස පවතින්නේ නැති මිනිස්යාට අයහපත පිණිස පවතින දුක පිණිස පවතින කරුණු කීයක් මේ මිනිස්යා තුළ තියනවාද කියලා එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහරජේ මිනිස්යා තුළ ආයහපත පිණිස දුක පිණිස විපත පිණිස හේතු වෙන කරුණු තුනක් තියෙනවා කියලා. ඒ තමයි ඔව් ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝක සත්වයා දුක් විඳ විඳා ඉන්නේ. අනේක වූ දැවිල්ලෙන් දැවි දැවි ඉන්නේ කරුණු තුනකින් හටගන්න දේවල් නිසා. මොනවද මේ කරුණු තුන? රාගයෙන් හටගන්න දේවල්, ද්වේෂයෙන් හටගන්න දේවල්, මෝයෙන් හටගන්න දේවල්. එතකොට යම් කිසි කෙනෙකුට මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහෙන් හටගන්න දේවල් නැත්තම් එයාට මේ දැවිලි තියෙවිද? එයාට මේ පසුතැවිලි තියෙවිද? නෑ. ධර්මයේ සඳහන් වෙනවා මේ බද්ධිය කියලා නගරයක ඒක රජ කෙනෙක්. බද්ධිය කියන නගරේ බද්ධිය කියන රජු. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා රජකම අත්හැරියා. අත්හැරලා ශාසනයේ බුද්ධ ශාසනයේ පැවිදුණා. පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මාර්ගේ ගමන් කළා. අරහත්ත්වයටපත් වුණා. ඉතින් මේ රහතන් වහන්සේ මේ රුක්සෙවණට ගිහිල්ලා නැත්තම් හුදේකලාව ඉන්න වෙලාවක ඈත අහස බලලා යම් කිසි වචනයක් කියනවා අනේ මෙහෙම සැපයක් අනේ මෙහෙම සැපයක් කියලා එතකොට මේ ධර්මයට ආපු සමහර ස්වාමීන් වහන්සේලාට මේ මෙයා මේ ස්වාමීන් වහන්සේ අදහස් කරන්නේ මොකද්ද කියලා තේරුන්නේ නැහැ. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා හිතුව ඒකාන්තිම මේ සැපය සැපයක් කියන්නේ එහෙනම් අර පරණ රජකම. බුදුරජාන් වහන්සේට කියලා සැලකලා භාග්‍යතුන් වහන්සේ අර මේ බද්දිය කියලා අලුතින් රජුරු කෙනෙක් ඇවිල්ලා මහණ වුණේ ඒ ඒ කෙනා ආන් රජකම සිහි කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් මේක. එන්න කියන්නේ කියලා. ඉතින් මේ බද්දී ස්වාමීන් වහන්සේ වැඩි. ඇහුවා මේ භික්ෂුව හැබැයි දුබ මේ රජකම සිහි කරනවා කියන්නේ. අහෝ සැපයි කියා. භාග්‍යතුන් වහන්සේ මම මේ කල්පනා කළේ භාග්‍යතුන් වහන්සේ මම රජ වෙලා ඉඳිද්දි මට හරියට ආරක්ෂාව සපයලා තිබ්බා. හැබැයි මම හිතේ පිච්චි විච්චි කිව්වා. මම බයෙන් හිතේ කිව්වා. මට කොයි වෙලාවෙ කරදරයක් වේද කියලා හිතේ කිව්වා. දැන් එහෙම නෙමෙයි කිව්වා. මම පුදුමාකාර නිදහසක් දැන් භුක්ති විඳිනවා කිව්වා. මම මේ විඳින නිදහස තුළ මට පසුතැවිලි, සංతాප, දැවිලි මුකුත් නැහැ. මම ඒ සතුට මේ විඳින්නේ කිව්වා. එතකොට මේ සතුට උන්වහන්සේ උරුම කරගත්තේ කුමක් නිසාද? Taman තුල තිබුණු අර රාගය, ද්වේෂය, මෝහය නැති වෙ ගිය නිසා. එතකොට පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා දෙස බලද්දී උන්වහන්සේ දුටුවේ කුමක්ද? මේ ලෝක සත්වයා දුක් විඳින්නේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා. දැන් දැන් වර්තමාන ලෝකයේ මිනිස්සුන්ගේ ප්‍රශ්න දිහා දකින්නේ මේ මිනිස්සයා දුක් විඳින්නේ අභ්‍යන්තර ප්‍රශ්නයන් නිසාද බාහිර ප්‍රශ්න නිසාද? දැන් මිනිස් සාමාන්‍ය වර්තමාන ලෝකයේ මිනිස්සයා දිහා බලන්නේ බාහිර ප්‍රශ්න වලින් දුක් විඳිනවා කියලයි. පාරවල් හැදිලි, වැව් පොකුණු හැදිලි, පහසුකම්, padi nadi මේවා තමයි සාමාන්‍ය සාමාන්‍ය ලෝකයේ ප්‍රශ්න හැටියට තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දුටු ප්‍රශ්නේ මොකද්ද? අභ්‍යන්තර වශයෙන් හටගන්න ප්‍රශ්නයක් නිසා ලෝක සත්වයා දුක් විඳිනවා කියලා. ඔබට මතකද වස් කාලයක් ආවා. වස් කාලෙක වීරංජ කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා වස් වසන්න කියලා භික්ෂුන් වහන්සේලා සමග. පස්වසුවා. මාරයා මේ බ්‍රාහ්මණයාට වැහුණා. වැහිලා සම්පූර්ණයෙන්ම බ්‍රාහ්මණයාගේ මේ වස් ආරාධනා කළ බව අමතක කෙරෙව්වා. ගම්මුන්ටත් අමතක කෙරෙව්වා. දැන් මිනිස්සුන්ට මතක නෑ. ඒගොල්ලෝ තමන්ගේ වැඩ කරගෙන යනවා. දැන් භික්ෂුන් වහන්සේලා බලාගෙන හිටියා. දැන් දානමාන නෑ. එතකොට මේ අස්විලින්දු වගේක් ඒ වැස්ස නිසා ඒගොල්ලොත් වෙනම හත් ගහගෙන හිටියා. ඉතින් මේ මෙතනට වැඩම කළාට පස්සේ එතනින් යවහල් අමු යවහල් දෙනවා. පාත්‍රයට මිටක් දානවා. ඉතින් මේ රාහතන් වහන්සේලා මේ ධර්මයේ හැසිරෙන ස්වාමින් වහන්සේලා ඒ යවහල් මිට අරගෙන ඇවිල්ලා වතුරේ දාලා පොඟවලා මේ වංගඩි වල දාලා කොටනවා. කොටලා පාඩුවේ මොන හරි ගුලියක් හදාගෙන වන්දලා පාඩුවේ භාවනා කරගෙන ඉන්නවා. සූකයක් නෑ. කම්පා වීමක් නෑ. අ르බුදයක් නෑ. දැන් බලන්න කෙලෙස් සහිත පිරිසක් නම් එතන හිටියේ මක් වේවිද? බණ භාවනා කරයිද? කල්පනා කර කර ඉඳින් කෝ අපිට මොකද මේ වුණේ මේ විනි ආර්දනා කළා. මේ ගම්මුන්ට මක් වුණාද? ඊට පස්සේ මේ අය දැන් හරි වැඩේ දැන් අපිට කොහොමද මේක කරන්නේ අපිට ඇඟට පාන්නේ නොයි ප්‍රශ්න ඇති වෙන්නේ නැද්ද නමුත් බලන්න මේ රාග දිවිසි මොහේ ප්‍රහාණය කරපු පිරිස දවසක් ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට ප්‍රස්ථාන කරනවා බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්දය අර මොනවද ඇහෙන්නේ මේ වංගෙඩි වලින් කොටනවා එහෙන මොනවද කියලා භාග්‍යතුන් වහන්සේ මේ යවහල් වගේ කම්බි වෙලා ඒව කුටලා ඒව තමයි කො මේ දවස්වල වළඳන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රශංසා කළා. මේ හරි වටිනවා කිව්වා. මේ සංඝ පිරිස නොඇලී ඉන්න ආකාරය බලද්දි කිසි පසුතැවිල්ලක් නැතුව කම්පාවක් නැතුව ඉන්න ආකාරය බලද්දි මේක දන්නවනම් අනාගත මිනිස්සයා ඇල්හාලේ බත් සූප ව්‍යංජන සමග කන්න ආස කරන එකට උච්චං කරයි කිව්වා. මේ රහතන් වහන්සේලා මේ විදිහට නොයලී සිටියම. මේකට හේතුව මොකක්ද? අර රාගයෙන් හටගන්න දැවිලි පසුතැවිලි ඒ සිතේ හටගන්නේ නැහැ. ද්වේෂයෙන් හටගන්න දැවිලි පසුතැවිලි ඒ සිතේ හටගන්නේ නැහැ. මෝහෙන් හටගන්න දැවිලි පසුතැවිලි ඒ සිතේ හටගන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ අන්නේ රාග දේශ මොහ වලින් හටගන්න දැවිල්ල නිවන්න තමයි උන්වහන්සේ මේ ලෝකයට ධර්ම දේශනා කරගෙන ගියේ. ඉතින් උන්වහන්සේ බුදු වැසින් ලෝකේ දිහා බැලුවා. එදා බෝධි මූලයේ වැඩ සිටින්දී. එතකොට උන්වහන්සේ දැක්කේ මොකද්ද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් දුක් විඳින ඒ නිසා හටගන්න ප්‍රශ්න වලින් දුක් විඳින ලෝකයක්. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හටගන්න ප්‍රශ්න වලින් දුක් විඳින ලෝකයක්. දැන් ඔබ කල්පනා කරන්න අදත් අපට මේ තියෙන්නේ රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන් හටගන්න ප්‍රශ්න වලින් දුක් විඳින ලෝකයක් නෙමෙයිද? අදත් අපට තියෙන්නේ රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන් හටගන්න ප්‍රශ්න වලින් දුක් විඳින ලෝකයක්. රාගය නිසා හටගන්න ප්‍රශ්න වලින් දුක් විඳිනවා. ද්වේෂය නිසා හටගන්න ප්‍රශ්න වලින් දුක් විඳිනවා. මුලාව, රැවටීම නිසා හටගන්න ප්‍රශ්න වලින් දුක් විඳින ලෝකයක් මේ තියෙන්නේ. ඉතින් මේ දුටු බුදුරජාණන් වහන්සේගේ මුව මඩලින් උදාන ගාථා පිට වුණා. එතකොට මේ ලෝකාබෝධ සූත්‍රය ඇතුළත් ලෝකාවලෝකන සූත්‍රය ඇතුළත් පවතින්නේ ඒ උදාන ගාථා. බුදුරජාණන් වහන්සේ වදාලා අයං ලෝකෝ සන්තාපජාතෝ මේ ලෝකයේ තුල දුක හට අරගෙන තියෙනවා. පස්ස පරේතෝ මේ ස්පර්ශේ තමයි මේ පෙරලී යන්නේ. ස්පර්ශයෙන් තමයි මේ මිනිස්සු ස්පර්ශයෙන් තමයි ස්පර්ශයට තමයි මිනිස්සු යට වෙලා ඉන්නේ. රෝගං වදති අත්තනෝ. එතකොට ස්පර්ශයෙන් හටගන්න පීඩාවල් නිසා අනේ මම මේ විඳින කරදරයක් මම මේ විඳින ලෙඩක් කියලා ඒ මිනිස්සු මිනිස්යන් ලෝක සත්වයා මේ ස්පර්ශයෙන් හට ගන්නවා කියලා නොදැන. ඒක තමාගේ කියලා හිතාගෙන විඳවනවා කියලා. යේන යේනහි මඤ්ඤති යම් යම් ආකාරයකින් තමන් හිතාගෙන ඉනවද තතෝ තං හෝති අඤ්ඤතා නමුත් සිද්ධ වෙන්නේ හිතාගෙන ඉන්න ආකාරයට නොව වෙනස් ශ්‍රේණියකට එතකොට අපි හිතාගෙන ඉන්නේ එක විදියකින් සිද්ධ වෙන්නේ වෙනස් විදියකට. තතෝ තං හෝති අඤ්ඤත අන්‍ය වූ විදියකට වෙන්නේ. මේකට හේතුව මොකද්ද? ස්පර්ශය වෙනස් වී යාම. ස්පර්ශය වෙනස් වී යද්දී ස්පර්ශය වෙනස් වී යද්දී මේ ලෝක සත්‍යය තමාගේ දෙයක් නැති වෙනවා කියලා තමයි කල්පනා කරන්නේ. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක තැනක මේ දුක කියලා යමක් කියනවද මේ හැම දෙයක්ම හටගන්නේ ස්පර්ශයෙන් කියලා. ඒ කිව්වේ ඇහැයි රූපයයි විඥානය එකතු වෙන්නේ නැත්නම් අපි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් අපිට ඒ කියන්නේ ඇහැ තිබුණාට ඇහැට රූපේ හමු වුණාට විඥානේ පහළ වුනේ නැත්තම් ලෝකෙත් එක්ක සම්බන්ධ නැහැ. ඔබ දන්නවා ඉතින් ඉස්සර ඉන්දියාවේ හිටියා මේ මීට අවුරුදු ගණනකට කලින් රමණ මහරිසි කියලා සාදුවරයෙක්. තිරුවන්නමලයකින් ප්‍රදේශයේ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේගේ පොතේ ගොඩක් විස්තර තිබුණා ඒ ගැන. ඒ ඒ සාදුවරයා මං හිතන්නේ අරූප ලෝකෙන් වගේ මනුස්ස ලෝකෙට ආපු එක්කනේ පුංචි කාලෙම භාවනාවට යොමු වුණා. ඊට පස්සේ මේ භාවනා කළේ ඇස් අරගෙන. දැන් මෙයා ඇස් අරගෙන ඉන්න මෙයා කුමක්ද සමාධියකට සමවැදිලා ඉන්නවා පේන්නේ. ඇස් පිල්ලම් ගහන්නේ. දැන් මිනිස්සු කොහොම යාදියා බලාගෙන ඉන්නවා එයා එතන නැහැ. ඊට පස්සේ යාට සමාධිය මිදිච්ච වෙලාවට ඇස් පියහෙලම ඇස් පේනවා එතකොට. එතකොට මේකෙන් අපිට පේනවා ඇස තිබුණට රූපේ තිබුණට මානසිකාරේ නැත්තම් ඇහැතුලින් එයාට රූපේ පේන්නේ එතකොට මේ ඇස ඇසට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ මානසිකාරේ. මානසිකාරේ සම්බන්ධ වෙලා තියෙද්දී ඇහැට රූපේ දර්ශනය වෙද්දිම ඒ දැනගන්න. ඒ දැනගන්නවා කියන්නේ විඥානේ ඇති වෙනවා. එතකොට මේක අප තුල හැමතිස්සෙම වෙනවා. ඒ විඥානයයි ඇහැයි ඇහැයි රූපය විඥානය එකතු වෙනවා. එකතු වුණාට පස්සේ තමයි අපි මේ ලෝකෙ ගැන දන්නේ. එතකොට කනයි කනට ශබ්දේ වදෙද්දී කනේ නැත් කනට සම්බන්ධ මානසිකාරයක් තිබුණ නැත්නම් ශබ්දේ එන්නේ. එතකොට කනට සම්බන්ධ මානසිකාරයක් ඇති වෙච්ච ගමන් කනේ විඥානය හට ගන්නවා. හට ගන්නකොටම අර ශබ්දේ දැන ගන්නවා. ඒ ශබ්දේ දැනගත්තා කියන්නේ කනයි ශබ්දයයි විඥානය එකතු වුණා. එතකොට නාසයට ගඳ සුවඳ දැනෙද්දී නාසයේ තිබ්බට වැඩක් නැහැ. මානසිකාරයක් නාසයට සම්බන්ධ වෙලා නැත්තම්. නාසයට සම්බන්ධ වෙලා මානසිකාරයක් තිබ්බොත් ගඳ සුවඳ නාසයට දැනෙනකොටම නාසයේ විඥානය හටගන්නවා. එතකොට නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වෙනවා. ඊට පස්සේ තමයි නාසයේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අපිට දැනගන්න තියෙන්නේ. ශාරීරිය ගැන තියෙනවා. දිව ගැන තියෙනවා. දිව දිව දිවට රස දැනෙනවා. හැබැයි දිවේ මානසිකාරයක් හටගන්නේ නැත්තම් දිවට රස තිබ්බට හටගන්නේ මේ රස දැනගන්නේ. එතකොට දිවයි රසයයි විඥානය එකතු වෙනවා. ශරීරයට පහස දැනෙනවා. දැන් ශරීරයේ තියෙනවා. මේ ශරීරයේ ස්පර්ශ අපි ගත්තොත් තුවාලයක් තියෙනවා. එතකොට තුවාලයේ රිදිල්ල දැනගන්නම මේ ශරීරය තුල මානසිකාරය තියෙන්න ඕනේ. මානසිකාරය නැති වෙලාවක නම් අරිදින්න දන්නේ එතකොට ශරීරයට ශරීරයයි පහසයි විඥානය එකතු වීමෙන් තමයි ස්පර්ශයෙන් තමයි අපි මේ ඔක්කොම දැනගන්නේ. මනසට අරමුණුත් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම වෙලා මේ ජීවිතේ නොයේ කරදර කම්කටොළු වලට මුහුණ දෙනකොට යා ඒවා මගේ මගේ කියාගෙන විඳවනවා කියනවා. අඤ්ඤතා භාවී භව සත්තු මේ සත්වයා වෙනස් වෙන ස්වභාවයකටමයි පත් වෙවි යන්නේ. හැමතිස්සෙම මේ සත්වයාට මොකද වෙන්නේ? වෙනස් වෙවි යනවා. භව පරිේතු මේ සත්වයා භවයට යට වෙලා ඉන්නේ. භවමේ භවමේ වාභිනන්දති භවයටම ඔව් භවයේම අභිනන්දනය කරනවා. අභිනන්දනය කරනවා කියන්නේ සතුටින් පිළිගන්නවා. භවයේම සතුටින් පිළිගන්නවා. ඉතින් භව විපහානාය නෑ යදවි නන්දති තම් බයං යමක් සතුටින් පිළිගන්නවාද ඒ නිසයි කියන බය හටගන්නේ දැන් මෙතන හොඳ වචනයක් තියෙනවා යමක් සතුටින් පිළිගන්නවාද ඒ නිසා බය හටගන්නවා යස්ස බහයති යමකට බය හටගනීද තන් දුක්ඛං ඒකයි දුක යමකට බය හටගනීද? ඒකයි දුක. දැන් බලන්න පින්වත්නි චුට්ටක් කල්පනා කළා. දැන් ධර්මයේ තියෙනවා ඉපදීම දුකයි. ජරාව දුකයි. මරණය දුකයි. රෝග පීඩා වැළඳීම දුකයි. කැමති දේ නොලැබීම දුකයි. අප්‍රියං හා එක්වීම දුකයි. ප්‍රියයෙන් වෙන්වීම දුකයි. සංක්ෂේපෙන් කිව්වොත් පංච පාදානස්කන්ධය දුකයි. එතකොට මේ ඉපදීම දුකයි කියන එක තේරුම් ගන්න හොඳ දහම් කරුණක් මෙතන තියෙනවා. යමකින් යමකට බය වෙයිද එතන කියන දුක තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉපදීම කියන එක පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන මේ ධාතු හය මව කුසේ පීඨියාම ඉපදීම. ඉපදීම පටන් ගන්නවා. එතකොට ඒක තමයි උපත. ඒ යම් කිසි උපතක් පිහිටපු වෙලාවෙ ඉඳලා එයාට බයක් නැද්ද? ඒ කියන්නේ ඒ අම්මට බයක් නැද්ද මේ දරුවට කරදරයක් වෙයිද? අනතුරක් වෙයිද? හානියක් වෙයිද කියන බය පිහිටන්නේ නැද්ද? පිහිටනවා. එතකොට මේ දරුවා වැඩිගෙනදී දරුවාට බයක් දැනෙන්නේ නැද්ද තමන්ගේ පැවැත්ම ගැන? හැමතිස්සෙම අද ඉපදිච්ච ළමයාත් බය වෙනවා. මොකද්ද මේ බය? ආරක්ෂාව නැතිකම පිළිබඳ බයක් නෙමෙයිද? දැන් මේ දරුවෙක් මව කුසේ පිළිසිඳ ගත්ත ගමන් අම්මලා මේ බාරහාර වෙන්නේ වැඩපල කරන්නේ නැතුව ඉන්නේ විවේකයෙන් ඉන්නේ බණ භාවනා කරන්නේ, දම් පැන්දෙන්නේ මේ දරුවාට කරදරයක් වෙයි, අම්මට කරදරයක් වෙයි කියන බයෙන් නේද? එතකොට මේ ආරක්ෂාව කියන ආරක්ෂාව පිළිබඳ අනාරක්ෂිත බව පිළිබඳව බයක් තියෙනවා. ඒ බය තියෙනකන් ඉපදීම නිසා හටගන්න බය තියෙනවා. එතකොට ඉපදීම නිසා හටගන්න බය ඊට පස්සේ දරුවා උපදිනවා. උපදිච්ච ආ දැන් බයක් වෙන්න දෙයක් නැහැ කියලා දිනවද? ඒ බය එහෙමමයි. ඊට පස්සේ ඔන්න ලෙඩක් බෝ වෙනවා හැමතැනම. ඊට පස්සේ මේ රෝගේ හටගත්තු ගමන් එයා එක්ක මැරෙනවා. එක්ක මාරාන්තික දුක් වේදනා විඳිනවා. මේ නිසා මේ රෝගය රෝගේ හටගන්න ඉස්සෙල්ලා ආරක්ෂා අනාරක්ෂිත ආරක්ෂාව නැතිකම පිළිබඳ බයක් බයක් තියෙනවා. ඒ බය නිසා තමයි අර දුක තියෙන්නේ. ඊට පස්සේ ජරාවටපත් වෙනවා. ජරාවටපත් වෙන එකට බයක් නැද්ද? වැටීද දන්නේ මට මුකුත් වෙයිද දන්නේ හැමතිස්සෙම බයෙන් තමයි ඉන්නේ. ඒ බයත් එක්ක තමයි දුක තියෙන්නේ. යස්ස භායති තම් දුක්ඛං. යමකට බයයිද එයයි දුක. එතකොට මරණයටපත් වෙද්දී බයක් නැද්ද? බයක් තියෙනවා. දැන් බලන්න මේ ලෝකේ පුදුමාකාර බයක් ලෙඩ රෝගවලට විශාල බයක් තියෙනවා. ඊළඟට ත්‍රස්තවාදයට විශාල බයක් තියෙන මේ හැම එකකින්ම විඳින්නේ මිනිස්සයා දුකක්. හැම එකෙම දුකක් තියෙන්නේ. එතකොට කැමති දේ නොලැබීමේ දුක. ඒ කියන්නේ මොකද්ද? බුද්ධ දේශනාවේ තියෙන කොහොමද කැමති දේ නොලැබීමේ දුක? ජාති ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති. ඉපදීම උරුම කරගත්තු සත්වයන්ට මෙවැනි කැමැත්තක් ඇති වෙයි. අහෝ වතමයන්න ಜಾති ධම්මා ආස්සාව. අනේ අපිට නම් ආය උපදින් ලැබෙන්න එපා. එමුද මේ බය. නමුත් උපදින්න ලැබෙන්න එපා කියලා අදහස තිබ්බට නකෝ පණිතං ඉච්ඡායපත්ත බං ඒක ප්‍රාර්ථනාවකින් ලබන්න බෑ. ජරා ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. වයසට යන දැන් නාකි වෙන සත්‍යයන්ට අදහසක් ඇති වෙනවා. මොකද්ද? අහෝව තමන්න ජරා ධම්මා තම අනේ අපිව වයසට යන්න එපා. ඒතර ඒක නවත්ත ගන්න කොච්චර මහන්සි ගත්තත් හරියන්නේ නැහැ. ඔන්න කැමැති දේ ලැබෙන්නේ. ව්‍යාධි ධම්මානං සත්තානං ආවසෝ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අහෝව තමන්න ව්‍යාධි ධම්මාස්සාම. රෝග පීඩාවට භාජනය වෙන සත්‍යයන්ගේ හැමතිස්සෙම පැතුමක් තියෙනවා අනේ අපට ඈ රෝග පීඩාව වැළඳෙන්න එපා. අපිට ලෙඩක් හැදෙන්න එපා කියලා හැමතිස්සෙම පැතුමක් තියෙනවා. ඒ පැතුම ඒ විදිහට ඉෂ්ට වෙන්නේ ඒ නිසා ඒක තමයි කැමති දේ නොලැබීමේ දුක. මරණ ධම්මානං සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. මරණයට මරණයේ ස්වභාවයකටගත් සත්වයන්ට ඇති වෙන හැඟීමක් අනේ අපි මැරෙන්න නම් එපා. නමුත් ඒක ප්‍රාර්ථනාවකින් ලබන්න බෑ. එතකොට මේ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලේ මුරුම කොටගත්තු සත්වයන්ගේ නැගීමක් තියෙනවා අනේ අපට මේ ශෝක වැළපීම් දුක් දුම්නස් සුරුම වෙන්න එපා. නමුත් ඒ උරුම වෙන්න එපා කිව්වට ඒක ලැබෙනවා. මේක මොන ආරි සත්‍යද? දුක්ඛ නම් වූ ආරි සත්‍යයි. ඒ කියන්නේ ලෝකෙ කොහේ තෝක ඔව් යම් තැනක ඇස කන නාසය දිවකය මනස ඉපදිලා ඇද්ද? ඒ සෑම තැනකම මේ ප්‍රශ්නේ ඔව් ಜಾති ආගම් කුල මල ભેද සියල්ලෙම තොරව සෑම තැනම තියෙන එකක්. නමුත් මේකෙන් බේරෙන්නේ නේද මේ මිනිස්සු එක එක දේවල් අදහන්නේ. මේක අවබෝධ කරන්නේ නැතුව. අවබෝධ කරන්නේ නැතුව එක එක දේවල් අදහනවා. කොඩි වල ලියනවා අනේ මං උනාකි වෙන්න එපා කියලා එල්ලනවා. ඔව් අනේ මට ලෙඩ හැදෙන්න එපා කියලා කොඩිය කියලා ගහ කියලානවා. එක්ක අනේ මට මේ කරදර වෙන්න එපා මට හාන්තරා වෙන්න එපා කියලා පූජාවක් තියෙනවා. දැන් මේ මේ මොකෙන්ද මේ බේරෙන්න හදන්නේ? කැමති දේ ලබන්න මේ මහන්සි ගන්න. කැමති මොකද්ද? ලෙඩ නොවී ඉන්න, වාචට යන්නේ නැතුව ඉන්න, ශෝක වැළපීම් දුක් දුම්නස් නොලැබී ඉන්න බුදුරජාන් වහන්සේ වදාළ මේක දුක කිව්වා. ඒතර දුක අපි ළඟ තියෙන එකක්. මේ දුක දැන් තියෙන එකක්. නමුත් දුක තියෙන්නේ ප්‍රකටව නෙවෙයි. වැහිලා. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි මේ දුක මතු කරලා පෙන්වන්නේ මෙන්න මේකයි දුක කියලා. මේ මොකද්ද එතකොට දුක? අනාරක්ෂිත බව ගැන තියෙන බය. එතකොට අනාරක්ෂිත බව ගැන තියෙන බය නැත්තම් මොකද්ද නැත්තේ? දුක නැහැ. අනාරක්ෂිත පිළිබඳ බය නැත්තම් දුක නැහැ. දැන් අර අදිමුත්ත කියන සාමණේරයන් වහන්සේව හොරු අල්ලගෙන ගියා මරන්න කියලා. ගිහිල්ලා මේ හොරු දැන් අල්ලගෙන දැන් කඩමුව හාත් තියනවා මේ ලෑස්ති කරනවා එහෙට මෙහෙට දුවනවා. ඊට පස්සේ හොර නායකන හරි පුදුමයි. ඇයි මේ පොඩි නම hina වෙවි ඉන්නවා. ඊට පස්සේ ඇහුවා මම හරි පුදුමයි. බය නැද්ද කියලා ඇහුවා. බය නැද්ද තමුන්නාසර කියලා ඇහුවා. බුද්ධ මහණෝ ඒ මොකක්ද බය කියන්නේ? එතකොට හොරනායකයා කියනවා අපි මෙහෙට සිටුවරු අරන් ආවා. ඇමතිවරු අරන් ආවා. මහා විශාල බිස්නස් කාර්යව අරන් ආවා. එතකොට මේ මිනිස්සු අල්ලගෙන මරන්න ලෑස්ති වුණාම මේ මිනිස්සු කියනවා අනේ අපිව නිදහස් කරන්න ඉල්ලන ඉල්ලන දෙයක් දෙන්නම් අපිට ජීවිතේ දෙන්න කියලා අපි ළඟ අඬනවා බෙටි හැලෙනවා. නමුත් මේ ඔබ වහන්සේට එහෙම එකක් නැහැ. බය මොකද්ද කියලා අහනවා. අන්න දුකින් නිදහස්. ඒ ඒ අරිමුත්ත රහතන් වහන්සේ. බය මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ මේ රහතන් වහන්සේ කියනවා මේ පොන්චි රහතන් වහන්සේ මේ මරණ බිය කියන්නේ මට සනීප වෙච්ච ලෙඩක්. ඒ අසනීපේ මට දැන් නැහැ කියනවා. මරණය කියන එක මට ඒ අසනීපේ සනීපයි මට කියනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් කියන අසනීපේ මට සමීපයි කියනවා. ඒ එහෙම ප්‍රශ්නයක් මට නෑ කියනවා. එතකොට මේ හොරු ඔක්කොම වෙනස් වුණා. මේ පොඩි නමගේ කතාව අහලා. එතකොට හොරු ජීවිත කාලෙට මෙහෙම එකක් අහලා නෑ. ඊට පස්සේ හොරු ඒ ස්වාමීන් වහන්සේට කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ මේ පුංචි වයසේ ඔබ වහන්සේ කොහොමද මේ தත්ත්වයටපත් උනේ? ඉතින් කිව්වා මගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි මට මේ දුකෙන් නිදහස් වෙලා ඉන්න හැටි. කියා දුන්නේ උන්වහන්සේ සවැත් නුරින් අනේ අපිටත් එහෙනම් අපි එක්කන් යන්න කිව්වා. හොරු හොරකම් අතෑරියා. මහාන වුණා. සවැත් නුරට එක්කන් ගියා. එතකොට බලන්න පින්වත්නි මේ ඒ දුක කියන එක අද මිනිස්සයා සම්පූර්ණයෙන්ම විඳෝ විඳෝ ඉන්නවා. දුකෙන් මිදෙන්න පුදුමාකාර දැඟලිල්ලක් දඟලනවා. කවුරුත් දුකෙන් මිදෙන්නේ නැහැ. ඒ දුකින් බෙහෙත් ගන්නවා නොඑක ආකාරයට මෙව කරනවා සලකනවා නොඑක ආකාරයේ සම්මන්ත්‍රණ තියෙනවා සාකච්ඡා තියෙනවා සභාවල් තියෙනවා මේ බේරෙන්න. නමුත් කවදාවත් අපිට මේ ජරා මරණ දෙකෙන් ඒ විදිහට බේරෙන්න පුළුවන් කමක් බේරෙන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න මේ දුක අවබෝධ කිරීම නිසානේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ සත්වයා බයටපත් වෙවි දුකේ ඇලෙන්නේ භවයට ඇති ආසාව නිසා. ඒ කියන්නේ මේ පැවැත්මට ඇති ආසාව නිසායි මේක වෙන්නේ. භව විපහානාය කෝපනිදම් බ්‍රහ්මචර්යං උස්සති. මේ නිවන් මඟ හැසිරෙන්න තියෙන්නේ මේ පැවැත්මෙන් මේ පැවැත්ම ප්‍රහාණය කරගන්නයි. මොකී පැවැත්මද? මොකේ පැවැත්මද? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ දුකේ පැවැත්ම. දුකේ පැවැත්ම ප්‍රහාණය කරගන්නයි. නමුත් මේ දුක මමය, මාගේ, මාගේ ආත්මය කියලා කෙනෙක් කල්ලන් ඉන්න තාක්කල් ඒ කිනාට තේරෙන්නේ මෙතන දුකක් දුකක් තියෙනවා කියලා. දැන් දුක ගැන කතා කළොත් කෙනෙක් අනේ අපිට දුකක් නෑ කියනවා. නමුත් මේ හැමතිස්සෙම දුකෙන් ඉන්නේ. එතකොට එයාට නැද්ද මේ අනාරක්ෂිත බව පිළිබඳ බයක්? තියෙනවා. නමුත් එයා ඒක දුක විඳිනවා. දුක තුල ඉන්නවා. දුකට යට වෙලා ඉන්නවා. නමුත් දුක දකින්නේ ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දුකින් ඒ දුකේ ඉන්න භවයට ආසාව නිසා ඒ ආසාවෙන් නිදහස් වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ. උන්වහන්සේ වදාලා යෙහි කේචි සමනාවා බ්‍රාහ්මනාවා යම්කිසි ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් ඉන්නවා නම් භවේන බවස්ස විප්පමාහංසු විප්පමොක්කමාහංසු මේ භවයකින් භවයකට ගිහින් නිදහස් වෙන්න පුළුවන් කියලා කියන අය ඉන්නවා. ඒ කියන්නේ මේ ලෝකේ අපිට දුක් සහිතයි අපි වෙන ලෝකෙක යන. වෙන ලෝකෙක ගියාට පස්සේ අපි එතන සදාකාලික වෙනවා. එතකොට මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ භවයේ තුලම තමයි දුකෙන් නිදහස් වීමක් ගැන කියන්නේ. දැන් මේ ලෝකේ දුක් සහිතයි. ඒ නිසා අපි වෙන ලෝකයකට යන්. වෙන ලෝකයක අපි වෙන ලෝකයක උපදිමු. ඉපදිලා අපි සදාකාලික වෙමු කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බේති අවිප්පමුත්තා භවස්මාති වදාමි. ඒ කවුරුවත් මේ භව පැවැත්මෙන් නිදහස් නැහැ කියනවා. භව පැවැත්මෙන් ඒ කවුරුවත් නිදහස් නැහැ කියලා. මේකද මොකද හේතුව? දැන් නිදහස් වෙන්න තියෙන්නේ ඇස කන නාසය දිවකය මනස උපදින ස්වභාවයෙන්. එතකොට ඇස කන නාසය දිවකය මනස උපදින ස්වභාවයෙන් නිදහස් වීම ගැන දන්නේ නැති කෙනා ආයමත්‍යා පණවන්නේ මොකද්ද? ඇස කන නාසය දිවකය මනසක ඉපදීමක්. එයා හිතන මේ උපත හොඳ නැහැ අපි ස්වර්ගයේ උපදිනවා. එතන සදාකාලික විමුඛ වෙලා. ඒතර සදාකාලික කරන්න හදන්නේ මොකක්ද? ඇස, කන, නාසය, දිව, කය, මනස. නමුත් ඒක සදාකාලික කරන්න බෑ. මොකද හේතුව? ඒ ඇස, කන, නාසය, දිව, කය, මනස හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් සදාකාලික වෙන්නේ නැහැ. මොකද උපදිනවා නම් උපදින්න තියෙන්නේ භවයෙන් භවයට යද්දී භව භවගාමී වෙද්දී එක්ක උපදින්න තියෙන්නේ පිටරයක් ASCII. එහෙම නැත්නම් උපදින්න තියෙන්නේ තෙත් පරිසරයක. එහෙම නැත්නම් උපදින්න තියෙන්නේ මව් කුසක. එහෙම නැත්නම් උපදින්න තියෙන්නේ රූපපාතිකව. එතකොට කොහෙන් උපන්නත් උපදින්න තියෙන්නේ එක්ක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයක්. එහෙම නැත්නම් උපදින්න තියෙන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයක්. එහෙම නැත්නම් උපදින තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හයක්. එතකොට මේ හැම දෙයකම තියෙන්නේ මොකද්ද? වෙනස් වෙන ස්වභාවය. වෙනස් වෙන ස්වභාවය යම් තැනක තියෙනවද? ඒක දිරලා යනවාමයි. වෙනස් වෙන ස්වභාවය යම් තැනක තියෙනවද? ලෙඩ වෙනවාමයි. වෙනස් වෙන ස්වභාවය යම් තැනක තියෙනවද? ඒක නැති වෙනවමයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ භවයකින් භවයකට යන්න ගිය පමණින් එයා කවදාවත් ඒ භවයෙන් නිදහස් වෙන්නේ නැහැ කියලා. යේවා පන කේචි සමනාවා බ්‍රාහ්මනාවා යම් කිසි ශ්‍රමණයන් වේවා බ්‍රාහ්මණයන් වේවා විභවේන විභවේන බවස්ස නිස්සරණ මාහසු මේ භවයෙන් නිදහස් වෙන්න කියලා විභවය ගැන කිව්වද? විභවය කියන්නේ නොපවතින තැනක් ගැන කිව්වද? ඒ කියන්නේ මේ නොපවතින ආසාවකින් තැනක් ගැන කිව්වද? එතනත් බේරෙන්න බෑ කියනවා. ඒ තමයි අසඤ්ඤා. ඒ කියන්නේ කෙනෙක් හිතනවා මේ ඇස කන නාසය දිවකා මනස නැත්තම් හොඳයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්තම් හොඳයි. මේ පට වියාපෝ තේජෝ ආය ආකාශ විඥාන නැත්තම් හොඳයි කියලා මෙයා දන්නේ මේක ප්‍රහාණය කරන්න හේතු ප්‍රහාණය කරන්න ඕන කියලා. හේතුව මොකද්ද යා පවතින? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. යා හේතු ප්‍රහාණය කිරීම දන්නේ නැහැ. යා හිතන්නේ මේක නැත්තම් හොඳයි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? අර ඒ ඒ නොදෙනියන ආකාරයට භාවනා කරනවා. භාවනා කරද්දී දැන් මෙයාට යම්කිසි මට්ටමක් ඇති වෙන භාවනාවේ එතන ඇස ගැන යා දන්නේත් නැහැ. කනනාසය ජීව කියන මේ සංඥාව නැතුව සංඥා රහිතව ඉන්නවා. සංඥාවක් නැතුව ඉන්නවා. ඒකට මොකද්ද කියන්නේ? අසංඥා. සංඥාවක් නැතුව ඉන්නවා. සංඥාවක් නැති ස්වභාවය තුලත් පුදුම කියන්නේ ඒකයි. සංඥාවක් නැති ස්වභාවය තුලත් පංච උපාදාන ස්කන්ධය තියෙනවා. සංඥාවක් නැති ස්වභාවය තුල පටිච්චසමුපාදේ තියෙනවා. සංඥාවක් නැති ස්වභාවය තුලත් කර්මය සකස් වෙනවා. සකස් වෙනකොට මොකද වෙන්නේ? මෙයා මැරෙනකොට ගිහින් උපදිනවා අසඤ්ඤතලේ. අසඤ්ඤතලේ උපදිනවා. එතකොට මේ අසඤ්ඤතලේ සිත පුරුදු කරන කෙනෙක් රැවටෙනවා මේ තමයි නිවන. අසඤ්ඤතලේ සිත පුරුදු කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇයි ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නේ නැහනේ. චතුරාර්ය සත්‍ය දන්නේ නැහනේ. ඒ නිසා රැවටෙනවා මේක තමයි නිවන කියලා ඒකට ආසා කරනවා. දැන් ඒ ආසාව නිසා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. ගියා එයා කියලා උපදිනවා කොහෙද? අසඤ්ඤ ලෝකෙකින් උපදිනවා. ඒක හරියට කොහොමද? එයා ගැඹුරු නින්දකට ගියා වගේ. දැන් ගැඹුරු නින්දකට ගියාට පස්සේ එයා මොකවත් දන්නේ නැහනේ. එතකොට මේ ගැඹුරු නින්දින් අපි ගත්තොත් යා කල්පයක් හිටියා. එයා දන්නවද? නෑ. එයාට පැයක් හිටියා වගේ වෙන්න පුළුවන්. කල්පයක් ඉඳලා ඇහැරෙනවා. ඇහැරෙනවා කියන්නේ එතනින් චුත වෙනවා. දැන් එතකොට බලන්න දැන් අපි ඉපදීමේදී ඔන්න manuss ලෝකේ අපි ආවා. අපි එනකොට අපි මේ ධාතු හය මව කුසේ පිහිටද්දි තමයි මේ ඊට අනුරූපෝ නාම රූප හැදිලා නාම රූපයන්ගෙන් තමයි මේ අසකන්නාසී දිවක මනස මෞකුසිය හැදින්නේ. ඊට පස්සේ මේ ආයුෂය ලැබෙන්නේ කර්මානුරූපව නෙමෙයිද? කර්මානුරූපව ආයුෂ අපිට ගත්තොත් අවුරුදු 60ක් නම් 70ක් නම් ඒ කාලේ අපිට ලැබෙනවා. නැත්නම් 80ක් නම් 90ක් නම් ලැබෙනවා. මේ වගේ අර කර්මානුරූපව තමයි අසඤ්ඤ සත්ත්ව ලෝකේ ආයුෂ ලැබෙන්නේ. එතකොට ආයස අපි කිය මෙයාට ලැබෙනවා කියලා කල්පයක්. කල්පයක් ආයස. ඒක කල්පයක් ආයසය දන්නේ ඔන්න ටික ටික ආයස ඉවර වෙනවා. දැන් ඒ දන්නේ නැහැ අයියා. ඊරෝසිය ආයස ඉවර වෙලා ඉවර වෙච්ච ගමන් චුත වෙනවා. චුත වෙච්ච ගමන් ආයෙ කොහාර ගිහිල්ලා උපදිනවා. ඉපදුනාට පස්සේ ආයමත් යායු සසරේ වැඩි ආයෙ තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකයි වදාළේ. සමහර අය කියනවා සමහර සමන බ්‍රාහ්මණය කියනවා ඒ වගේ අසඤ්ඤ ලෝකික ගිහිල්ලා ඉපදුනොත් මේ දුකෙන් නිදහස් වෙනවා කියලා. සබ්බේටි අනිස්සට බවස්මාත් වදාමි. ඒගොල්ලෝ කවුරුවත් බවින් නිදහස් වෙලා නැහැ කියනවා. දැන් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා නොකරන්න මෙවැනි දේශනා නොතිබෙද්දී නොතිබෙනවා නම් මේක දන්නේ නැත්නම් ඕන කෙනෙක් රැවටෙන්න පුළුවන් නේද තමන්ගේ අත්දැකීම් ගැන. දැන් අර මං කිව්වේ රමණ මහර්ෂි කියලා කෙනෙක් ගැන. එයා රැවටුණා. සමහරට එයාට තිබුණේ අර වගේ අදහසක්. මම මෙතනට ගිහිලා තියෙනවා. එයාට තිබුණේ මේ මම මේ ඒ කියන්නේ එයා එයා භාවනා කරගෙන ඊට පස්සේ මොකුත් දන්නේ නැහැ. එයා පෑය ගණන් ඉන්නවා. පෑය ගණන් ඉඳලා ඉතින් එතන එයාගේ අත් දෙකින් එයා ලියලා තියෙනවා. ඒ කියනවා. තියා කියනවා මේක තමයි කියන එකම සත්‍ය. දකින්න this is absolute truth කියනවා. එතකොට මේක තමයි එකම සත්‍ය කියනවා. ඉතින් යා කියපු ඔක්කොම විත්ති එළියලා තියෙනවා. ඉතින් යා විස්තර කරන්නේ නිකන් ඒක ජීවිතේ නිදහස් වීම කියලා. මොකද්ද හේතුව? මේකට හේතුව ඒ බුදු කෙනෙකුගේ ධර්මයක් අහලා නැහැ. ඒ නිසා අර අරමුණු නොදෙනී යාම අරමුණු නොදෙනී යාම හිතුවා නිවන කියලා. අරමුණු නොදෙනී යාම නිවනට රැවටුණා. දෙවි කෙනෙකුත් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවානේ. දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා යමක් යමක් අරමුණු වේද ඒ නොදෙනී යාම මේක නිදාස් වීමයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නැහැ. යමක් අකුසල් වේද ඒ ප්‍රහාණය කිරීමයි නිවන බලන්න කොයිතරම් බුදු කෙනෙක් හරි පැහැදිලිව කියනවද කියලා. එතකොට මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය නැති වුණොත් මේ වගේ එක එක්කෙනා තම තමන්ගේ අත්දැකීම් තම තමන්ගේ කල්පනා ඒව තමයි ඊට පස්සේ ඒ අය සත්‍ය හැටියට කියන්නේ නේ. එතකොට තමාර කෙනෙක් හිතනවා දැන් මේ ජීවිතේ දුක් සහිතයි මේ ජීවිතේ කරදර සහිතයි මීට වඩා තැනක් තියෙනවා ස්වර්ගය නම් වූ තැනක්. එතන මේ අසකරනාසී දිවකය අපට ලැබෙනවා. ඒ සමහර විශ්වාසයෙන්ම තියෙනවානේ. ඒ විශ්වාස නිසා ඊට පස්සේ ආ හිතනවා මේ මේ අසකරනාසී දිවකය මනස තමයි අපි හිට අරන් යන්න තියෙන්නේ. කියලා ඒගොල්ලෝ මොකද කරන්නේ? මරුණට පස්සේ පුච්චන්නේ වල් වෙනවා. මොකද පිච්චුව ගෙනියන්න දෙයක් නැහැ. එතකොට අර පිරමීඩ්ස් වල තියෙනවා ඒක ඒ විශ්වාසම. ඒ විශ්වාසය තිබිලා ඒකල් රජවරු මරුණට පස්සේ රාජ්‍යරුවන්ගේ දීපල වස්තු ඔක්කොම දාලා වල්ලනවා. අරන් යන්නේ. මේ මොකද්ද මේ තියෙන්නේ මරණින් මත්තු ස්ථිර තැනක ඉන්නවා කියන දෘෂ්ටිය. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළේ දෘෂ්ටිය තිබ්බට එයාට කවදාවත් ඒක ලැබෙන්නේ නැහැ කිව්වා. මොකද මේකේ තියෙන්නේ මොකද්ද? හේතුවක් හටගන්නකොට ඵලයේ උපදින ස්වභාවයක්. හේතුව වෙනස් වෙනකොට ඵලය වෙනස් වෙන ස්වභාවයක්. හේතුව නැතු යනකොට ඵලය නැති වෙන ස්වභාවයක්. ඉතින් මේක බුදු කෙනෙක් පහළ වෙලා කියා දෙන තුරු මේක අපට සාමාන්‍ය ලෝකයාට වටහා ගන්න බෑ. ඒතර සමහර කිව්වන්නේ මේක නෙමෙයි. මේකට තියෙන්නේ මේ මේ ඇස කන නාසය දිව කමනස අරමුණු නොවන ස්වභාවයක් පත් කරන්න ඕන කියලා මේගොල්ලෝ මොකද කළේ සමහර ශ්‍රමණ බ්‍රාහමණවරු අසඤ්ඤ සමාධිය වරුදු කළා. අරමුණ නැති තත්වයකට සමාධියක් පුරුදු කළා. පුරුදු කළා ඒකට ආසා කළා. ඒකට ආසා කළාට පස්සේ මොකද වුනේ? එයාගේ මානසිකත්වයේ සකස් වෙනවා විභව තණ්හාව තුළ. තණ්හා තුනක් තියෙනවානේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ ඒතර විභව තණ්හාව තුළ හට ගන්නවා ඒත් උපාදානයක් හට ගන්නවා. අත්වාද උපාදානෙ තියෙනවා. උපාදානපච්චය බව් එයා අරූප ලෝකයක අසඤ්ඤ ලෝකයක ගිහිල්ලා උපදිනවා. සකස් වෙනවා. භවපච්චය ජාති. ගිහිල්ලා උපදිනවා අසඤ්ඤ ලෝකේ. උන්වහන්සේ දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ කවදාවත් එයා භවෙන් නම් නිදාස් වෙලා නැහැ. උපදීන් පටිච්ච දුක්ඛ මිදං සම්භූති. මේ මේ දුක මේ දුක කියලා කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනස ඇති එක්කිනා ඒ මුල් කරගෙන ඇතිවන පැවැත්ම පිළිබඳ ආරක්ෂාව නැතිවීමෙන් ඇතිවෙන බය. එතකොට මේ බය තියෙන්නේ උපදින් පටිච්ච කෙලෙස් සහිත කර්ම නිසා කියනවා. මක් නිසාද? කෙලෙස් සහිත කර්ම නිසා. දැන් සාමාන්‍ය ලෝකයා සිත කය වචනය කියන තුන්දර මෙහෙම යමක් කිරීමේදී ඒ සාමාන්‍ය ලෝකයා යමක් කිරීමේදී පාදක වෙලා තියෙන මොනවද? කෙලෙස්. එතකොට මේ නිසා යලි යලි මේකම හැදෙනවා. සබ්බුපාදානක්ඛයා නත්ති දුක්ඛස සම්භෝ. ඒ උපාදාන ක්ෂය වෙලා ගියොත් මේ දුකේ හට ගැනීම නෑ කියලා කියනවා. එතකොට බලන්න සාමාන්‍ය මිනිසයා මේ මේ උපාදානයට ග්‍රහණය වෙලා ඉන්නේ නේ. අහු වෙලා ඉන්නේ. හරියට මේ එකක් මේ මේ කූඩේකට මීයක් අහුණා වගේ. දැන් අපි ගත්තොත් කෙනෙක් මීයක් අල්ලන්න මොකද කරන්නේ? ඔන්න මී කතුරක් කයික මී කූඩ අටවනවා. මොකද කරන්නේ? පොල් කෑල්ලක් පුච්චලා තියනවා. එතකොට මීයා ඉවල්ලාල්ල එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? මීයා අර පොල් කෑල්ල හපන්න ලං වෙනවා. ලං වෙන එකට මී කතුර ගැස්සිච්ච ගමන් මොකද වෙන්නේ? එයා අර මේ කුඩුවට අහු වෙන්නේ නැද්ද? අන්න හසු වීම, හිර වීම. මේකට තමයි උපාදාන කියන්නේ. මේ වගේ එකක් තමයි සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන්නේ. ඒතකොට ප්‍රියමනාප ඇහැ, ප්‍රියමනාප රූපේට මෙයා ආසා කරනවා. ප්‍රියමනාප ශබ්දයට ආසා කරනවා. ප්‍රියමනාප රසයට ආසා කරනවා. ප්‍රියමනාප ස්පර්ශයට ආසා කරනවා. ප්‍රියමනාප අරමුණු වලට ආසා කරලා ඇදී යනකට මොකද වෙන්නේ? ඒ හේතුවෙන් එයා අහු වෙනවා. අහු වෙන මොකේදද? එක්ක කාමයට අහු වෙනවා. එක්ක දෘෂ්ටියකට අහු වෙනවා. එහෙම නැත්නම් ඔව් මොනවා හරි වෘතයකට අහු වෙනවා. එහෙම නැත්නම් මමයේ මාගේ මාගේ ආත්මය කියන හැඟීමට අහු වෙනවා. ඒ අහු වෙලා තමයි එයා හිතන්නේ. එතකොට අහු වුණාට පස්සේ යම්කිසි දෙයකට එතන තියෙන අවුලක්. ඊට පස්සේ තමයි යාට ඇති වෙන්නේ ඊර්ෂියා ඇති වෙනවා, තරහ ඇති වෙනවා, වෛරය ඇති වෙනවා, එකට එක කිරීම ඇති වෙනවා, මාන්නය ඇති වෙනවා, අහංකාරකම ඇති වෙනවා, ආඩම්බරය ඇති වෙනවා, බය ඇති වෙනවා, ශෝකය හට ගන්නවා. මේ ඔක්කොම මිශ්‍රණයක් තමයි යා හිතන්නේ. ඒකට එක එක වෙලාවට ඒවා ප්‍රකට වෙනවා, ඉස්පහත් වෙනවා. ඒක වෙලාවට ශෝකේ තියෙනවා, ඒක වෙලාවට සතුට තියෙනවා, ඒක වෙලාවකට ඊර්ෂ්‍යාව තියෙනවා, ඒක වෙලාවකට බය තියෙනවා. මේ අනුව හිතේ තින්නකට අර දුක තමයි නැවත නැවත හැදෙන්නේ. උපදීන් පටිච්ච දුක්ඛ මිදං සම්භෝති. සබ්බූපාදා නක්ඛය නත්ති දුක්ඛංස සම්භවෝ. ඒ උපාදානක් සේවුනොත් නම් දුකේ හටගැනිල්ලක් නැහැ කියනවා. එතකොට මේ දුකින් දුකේ හටගෙනilla නැති වෙන්න නම් මොනවද සේවෙන්න ඕන කියන්නේ? උපාදාන. අර අහුවෙච්ච ගතිය. දැන් ඒ කවුරු කෙනෙක් රූපේට අහුවෙලා ඉන්නවා. සතර මා ධාතුන් හටගත් එකට. විඳීමට අහුවෙලා ඉන්නවා. සංඥාවට අහුවෙලා ඉන්නවා. සංස්කාරයට අහුවෙලා ඉන්නවා. විඥාණයට අහුවෙලා ඉන්නවා. අහුවෙලා ඉන්නකම් මොකද වෙන්නේ? පටිච්ච සමුප්පාදේ හැදිල්ල දිගටම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ලෝක මිමම් පස්ස පුතු මේ මහා මේ සත්ත්ව කැල දෙස බලන්න. අවිජ්ජායේ පරිිතා මේ අවිද්‍යාවෙන් තමයි කියන මේ අවුල හැදිලා තියෙන්නේ. අවිද්‍යාවෙන් තමයි කියන මේක වැහිලා මේ අවුල් වෙලා තියෙන්නේ. මොකක්ද අවිද්‍යාව? දන්නේ නැහැ. මේ අසකනාසී දිවකය මනසේ කියන පැවැත්ම තුල බය, ශෝකය, කනගාටුව මේ හටගන්න දුක හටගන්න ස්වභාවයක් තියෙනවා කියලා දන්නේ නැහැ. එයා ඒකමයි ආයායමත් ආස කරන්නේ. ඊළඟ මේක හටගන්නේ මේ පිළිබඳව තියෙන නොදැනීම නිසා ඇලීමෙන් කියලා දන්නේ නැහැ. දේශනාවේ කොහොමද තියෙන්නේ? අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනාම අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු සත්වයා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒක දන්නේ නැහැ. අවිද්‍යාව මේ ආර්ය සත්‍ය දන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා දන්නේ දුකෙන් නිදහස් වෙන්න මාර්ගයක් තියෙනවා. මොකක්ද මේ මාර්ගය? ආර්ය ශ්‍රාංගික මාර්ගය දන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නොදැන හිටියා මොකද වෙන්නේ? දැන් ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරියට විස්තර කෙරේ නැත්නම් කවුරුත් දන්නේ නැහැ. දැන් අපි ගත්තොත් සම්මාදිට්ඨි. සම්මාදිට්ඨි අපි තේරුවොත් හරි දැක්පන්. සම්මා සංකප්ප. තෝරනවා කවුරු හරි කෙනෙක්. හරි සිටිවිලි. සම්මා වාචා. හරි වචන. සම්මා කම්මන්ත. හරි ක්‍රියාව. සම්මා ආජීවය. හරි දිවි පැවැත්ම. සම්මා වායාම. හරි වීරිය. සම්මා සති. හරි සිහිය. සම්මා සමාධි. හරි සමාධි කියලා කෙනෙක් හිතන එක හරි කියලා. ඒක වැරදි. ඒ මොකද සම්මා දිට්ඨිය හරි දැක්ම කියලා කිව්වොත් ඕන කෙනෙක් කියයි ආ මගේ ළඟ හරි දැක්ම තියෙනවා. කියන්නේ නැද්ද? ඕන කෙනෙක් කිය මේක හරි දැක්ම. මේ අරක හරි දැක්ම මේක හරි දැක්ම කියලා කියයි. එතකොට අපි හරියටම තේරුවොත් විතරක් සම්මාදිට්ඨි කියන්නේ මොකද? දුක්ඛි දුක්ඛේ ඥානං දුක පිළිබඳ අවබෝධය. දුක්ඛ සමුදය ඥානං දුක හට ගැනීම පිළිබඳ අවබෝධය. දුක්ඛ නිරෝධේ ඥානං දුක් දුක් නැතිවීම පිළිබඳ අවබෝධය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං දුක් නිරුද්ධ වීමේ ප්‍රතිපදාව පිළිබඳ අවබෝධය එතකොට ඒ සම්මාදිට්ඨිය කියන එක අල්ලන්න පුළුවන් එහෙම නැත්නම් මොකද වෙන්නේ සම්මාදිට්ඨිය කියන එක අල්ලන්න බෑ එයා හරි දැක්ම හරි සං හරි සිටිවිලි හරි වචන කිව්වට කිසි දවසක එයාට ආර්ය ශ්‍රාංගික මාර්ගය තෝරන්න බෑ තේරෙන්නේ නැහැ එතකොට ඒ වගේ අපි පරිවර්තනයක් කළොත් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්පූර්ණ වැරදි. එතකොට අපි ගත්ත හරි සිතිවිලි. ඉතින් හරි සිතිවිලි කොහොමද හොයන්නේ අපි? දන්නේ නැත්තම්. එතකොට සම්මා වාචා සම්මා සංකල්ප තේරු බුදු දේශනාව තියෙනවනේ. නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවීංසා සංකප්පෝ, ඉදං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ. මහණෙනි මේ මේ දුකෙන් නිදහස් වීම පිළිබඳ යම් කල්පනාවක් ඇද්ද? තරහ නැති කර පැවතීම පිළිබඳ යම් කල්පනාවක් ඇද්ද? හිංසා නැතුව සිටීම කල්පනාවක් ඇද්ද? මේකයි යහපත් කල්පනාව. මේකයි සම්‍යක් කල්පනාව. එහෙම දන්නේ නැත්නම් හරි සිටිවිලි කියලා කතා කළොත් කිය අපි ළඟ තියෙනෙත් හරි සිටිවිලි කියයි. ඕන කෙනෙක්. සම්මා වාචා හරි වචන. හරි වචන දන්නේ නැහැ. දේශනා කොහොමද තියෙන්නේ? මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී, බොරු කීමෙන් වෙන්වීම, කේලාම් කීමෙන් වෙන්වීම, පරුස වචනෙන් වෙන්වීම, හිස් වචනෙන් වීම මෙයයි සම්මා වාචා. ඒක දන්නේ නැතුව හරි වචනේ කියලා කිව්වොත් අපි ඉවරයි. දැන් ඔය ඉංග්‍රීසි පරිවර්තන ගොඩක් තේරෙන්නේ නැත්තේ ඒක. සම්මාදිට්ඨියේ තියෙන right understanding කියලා. අහන කෙනෙක් ඒතකොට ඒක සිංහලට හැරුවොත් මොකද? හරි දැක්ම. හරි. එතකොට ඒක ගත්තා කියලා හරියන්නේ නැහැ. එතකොට ඒ වගේ තමයි අනිත් ඔක්කොම ගැන තියෙන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා කම්මන්ත වලට හරි ක්‍රියාව, යහපත් ක්‍රියාව කියවට තේරෙන්නේ නැහැ. බුද්ධ දේශනා තියෙන්නේ කොහොමද? පාණාතිපාතා වේරමණී, සතුන් මැරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, වරිදිකාම සේවනයෙන් වැළකීම. එතකොට අපි ගත්තොත් සම්මා කමන්ත අපි හැරෙව්වොත් යහපත් කර්මාන්තය කියලා. කර්මාන්ත කියන එක අපි පාවිච්චි කරන්නේ මොකේදද? යම් කිසි වැඩක් පොලක් කරන එකට රස්සාවකට. එතකොට ඊ අර්ථය ඉන්නේ එතකොට මේ වගේ දැන් මේ සම්මා වායාම අපි සම්මා වායාම කියන එක ධර්මයේ කොහොමද තියෙන්නේ? uppannānaṁ akusalānaṁ dhammānaṁ pahānāya candaṁ janeti වායමති විරියං ආරභති චිත්තම් පග්ගන්නාති පදහත උපන්නා වූ අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්නේ චන්දං ජනේති කැමැත්ත උපදවයි වායමති වෑයම් කරයි විරියං ආරභති වීරිය ආරම්භයි චිත්තම් පග්ගන්නාති සිත දැඩි කරගනී පදහති ප්‍රදන් වීරිය කරයි මේ ඔක්කොම එතකොට තියෙන අනුපන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය නූපං අකුසල නූපදවන්න uppannānaṁ kusala anuppannānaṁ kusalānaṁ dhammānaṁ uppādāය නූපන් කුසල් උපදවන්න uppannānaṁ කුසලානං ධම්මානං බියෝ භාවයි උපන් කුසල් වැඩි දියුණු කරගන්න චන්දං ජනේති කැමැත්ත ඇති කරගන්නවා වායමති වෑයම් කරනවා විරියං ආරභති වීරිය පටන් ගන්නවා චිත්තම් පග්ගන්නාති සිත දැඩි කර ගන්නවා. පදහති බලවත් වීරිය ගන්නවා. මේක තමයි සම්මා වායාම. මේක කියන්නේ නැතුව අපි යහපත් වීරිය කිව්වොත් අපිට කුඹුරක් කොටන්නත් ඕනේ නම් යහපත් වීරිය. රස්සාවක් කරන්නත් ඕනේ, රෙදි හොදන්නත් ඕනේ. එතකොට අපි යහපත් වීරිය කියලා කිව්වොත් අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියපු අදහස එනවද? එන්නේ සතිය කියන එකත් එහෙමයි. සතිය කියන එක හරියට දන්නේ නැත්නම් ඔන්න කෙනෙක් යනවා හිමීට බිම් බලාගෙන. එතෙන් හයියෙන් යනවා. ඔන්න දොරේ හැප්පෙනවා. එතකොට අහනවා කෝ ඔයාගේ සතිය. එතකොට සතිය කියලා එතකොට සතිය එහෙනම් පූසන්ටක් තියෙනවා. පූසත් දන්නවනේ ගානට වදින්න නැතුව යන්න අර කේස් ටික පොල්ලි ගන්න. රවුල තියෙන දෙපැත්තේ ඇන්ටනා ඒක වදින්න නැතුව යන්න බලන්න පූසන්ට. එහෙනම් සතිය තියෙනවනේ නේ පූසන්ට. සතිය කොහොමද සම්මා සතිය? දැන් බලන්න හරි සතිය කිව්වොත් වැරදිනව නේද? එතකොට සම්මා සතිය කිව්වොත් දැන් ඉංග්‍රීසි පරිවර්තන ගොඩක් මේ කරගන්න බැරි එකයි මේ. සිංහලෙනුත් එහෙමයි. එතකොට සම්මා සතිය කිව්වොත් අපි දැනගන්න ඕනේ සම්මා සති කියන්නේ මොකද්ද කියලා. කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනයී ලෝකී අභිජ්ජා දෝමනස්සං ඒකයි සති. එතකොට ඒ කියන්නේ කෙලෙස් තවන වීරියෙන් ආතාපි. මනා නුවණින් යුතුව සම්පජානෝ. මනා සියෙන් යුතුව සතිමා. විනයී ලෝකී අභිජ්ජා දෝමනස්සං මේ මේ තමා තුල හටගන්න ලෝභ දෝෂ වලට ඉඩ නොතබා ලෝභයට දුම්නසට ඉඩ නොතබා. ඒ විදිහට සිහිය පිහිටුවම කය කය පිළිබඳ විඳීම් පිළිබඳ සිත පිළිබඳ අර ධර්ම කියලා පෙන්වන පංච උපාදානස්කන්ධ ආයතන ආදී පිළිබඳ. එතකොට මේ සතිය කියන අර්ථය එයිද අපි නිකන් කිව්වොත්. නෑනේ. සමාධියත් එහෙමයි. සමාධියට එක එක්කෙනා කියනවා. එක එක විදිහට. නම් බුද්ධ දේශනා සමාධි සමාධි විස්තර කරලා තියෙන්නේ කොහොමද? සම්මා සමාධිය. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. එතකොට මේ ඒ ආර්ය ස්ථාංගික මාර්ගයේ යමු ගමනය කළොත් විතරයි යම් කිසි කෙනෙකුට පින තියෙනවා නම් ඒ කරා යන්න වාසනාව ලැබෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ අවස්ථාව ගන්න බෑ කවදාවත් ආර්ය ස්ථාංගික මාර්ගයේ දන්නේ නැති කෙනෙකුට. ඉතින් ආර්ය ස්ථාංගික මාර්ගයේ නොදන්න අය තමයි මේවා භවයෙන් භවයට යන්න කතා කරනවා එක්ක භවෙන් විභවයට යන්න කතා කරනවා ඉබය කියලා කිව්වේ අසඤ්ඤේ මොකක්වත් නොදැන සිටින්න ආස කරන්න. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා අවිජ්ජායේ පරිතා භූතා භූතරතා අවිද්‍යාවට යට වූ සත්වයන් ඒ සත්ත්ව ලෝකෙටම ආසා කරනවා. මොකද්ද කරන්නේ අවිද්‍යාවට යට වූ සත්වයන්? ඒ ලෝකෙටම යාලා ආසා කරනවා. ආසා කිරීම නිසා භව අපරිමුත්තය ඒගොල්ලෝ කවදාවත් භවෙන් නිදහස් වෙන්නේ නැහැ කියනවා. යේහි කේචි භව යම් තාක් භව ඇද්ද යම් කිසි යම් තාක් භවයෙන් ඇද්ද සබ්බදි සබ්බතතාය හැමතැනම හැම විදියකින්ම සබ්බීති භව ඒ සෑම භවයක්ම අනිච්චා අනිත්‍යයි දුක්ඛා දුකයි විපරිණාම ධම්මා වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි. ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු ඔය විදියට යථා භූතය ඒ ආකාරයෙන්ම ඒ තියෙන දෙය සම්මප්පඤ්ඤාය දියුණු කළ ප්‍රඥාවෙන් පස්සතු දකිද්දී භව තණ්හා පහියති භව තණ්හාව ප්‍රහාණය වෙලා යනවා. විභවං නාබි නන්දති අසඤ්ඤි පිළිගන්නේ. ඒක විමුක්තියක් හැටියට පිළිගන්නේ. සබ්බසෝ තණ්හානං කය සියලු තෘෂ්ණාව ෂේවීමෙන් අශේෂ විරාග නිරෝධෝ නොවැල්මෙන් ඉතුරු නැතුව නිරුද්ධ වීමක් ඇද්ද නිබ්බාණං ඒක තමයි නිවන තස්ස නිබ්බු තස්ස බික්කුණෝ එසේ තෘෂ්ණා නිරුද්ධ වී නිවී ගිය භික්ෂුවට අනුපාදාන උපාදාන නැති හේයින් පුනබ්බවෝ නොහෝති පුනර්භවයක් ඇති වෙන්නේ අබිබුනෝ මාරෝ අන්නේ භික්ෂුව මාර්යාව මැඩලුවා අබිබුනෝ මාරෝ මාර්යාව මැඩලුවා විජිත සංගාමෝ මාර යුද්ධයෙන් දින්නම්. උපච්චගා සබ්බ භවානි තාදී අටලෝ දහමින් කම්පා නොවනේ භික්ෂුව සියලු භවයන් ඉක්මවා ගියා. එතකොට බලන්න මේකෙන් අපිට බුදුරජාණන් වහන්සේ මෙතනත් මාර්යා ගැන කතා කරනවා. ඔබ හොඳටම දන්නවා උන්වහන්සේ බෝධි මොලේදී දින්නා. මාර යුද්ධයෙන් උන්වහන්සේ ජයගත්තා. එතකොට මාරයා සමග යම්කිසි ආකාරයක අපිට අපිට වටහා ගන්න බැරි අපිට නොතේරෙන විශාල සටනක් තිබුණා. මොකද්ද මේ සටන? තථාගතයන් වහන්සේ මේ අසකරණාසී දිවකය මනසින් නිදහස් වෙන්න ඊළඟට මේ හැදෙන පටිච්චසමුපාදයෙන් නිදහස් වෙලා යන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා. මාර්යා ඒකට සටන් කරනවා මොකද්ද? ඒකට විරුද්ධව නිදහසින නොදී. එහෙම සටන් කරද්දී උන්වහන්සේට පුළුවන් වුණා උන්වහන්සේගේ පුණ්‍ය මහිමය නිසා, පින්බලය නිසා අර මාර්යාගේ අදහසට එන්න නොදී මාර්යාගේ බලය යටපත් කරමින් ප්‍රහාණය කරමින් උන්වහන්සේට පුළුවන් වුණා තමන්ගේ පාරමී බලය ඉස්මතු කරගන්න. දැන් බලන්න අර මේ එක තැනක තියෙනවා මාර තජ්ජනීය සූත්‍රේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ මිනිස්සු මාරයාට මිනිසුන්ට මාරය වැහුණා. වැහිලා මිනිස්සු හොඳටම බුදුරජාණන් වහන්සේට භික්ෂු සංඝයාටයි බැන්නා. එතකොට බැන්නේ මොකේ මොන ආවේශයකින්ද? මාර ආවේශයකින් බැන්නා. ඒ සූත්‍රය සඳහන් වෙනවා මාරාවේශයකින් බැන්නට පස්සේ ඒ මිනිස්සු කොහොම මරණින් මත්තේ දුගතිය ගියා කියනවා. මරණින් මත්තේ සියලු දෙනාම දුගතිය ගියා කියනවා. එතකොට මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට කියනවා මේ දැන් මිනිස්සුන්ට මාරය වෙහිලා ඉන්නේ මිනිස්සු ඔක්කොම දැන් ඔන්න බයිනවා මේ සිත වඩන්න ඔබ පෙරලා බයින් යන එපා. ඔබ මෛත්‍රියෙන් ඉන්න. දැන් බැලිය මොකද මේ රණ්ඩුව අවුලෝලා මේ මාර්ගي වඩන එක නැති කරන්නයි. එතකොට මොකද වුනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බුදු නෝනින් බලලා කිව්වා මේන් දැන් මාර්යා කිපිලා ඉන්නේ මෙන්න අවශ්‍යනවා මේ සිත වඩන්න. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ අවවාදේ පිළිගත් පිරිස බේරුණා. අර පිරිසට මොකද වුනේ? අපාගත වුණා. ඊට පස්සේ දැන් මාර්ය බැලුවා මේකින් නවත්ත ගන්නත් බැයි මේගොල්ලෝ මෛත්‍රී වඩනවා. ඊට පස්සේ මාර්යා කල්පනා කළා එහෙමනම් දැන් මේගොල්ලන්ට ආසාව උපද්දවන්න ඕනේ කියලා මිනිස්සුන්ගේ හිතට දුන්නා බැනිලි නවත්තපන්. නැවැත්තුවා. දැන් කෑම් බීන් හද හද දීපන්. සැලකිලි කරපන්. ලාභ සත්කාර දෙන්න කියලා අර මිනිස්සුගේ හිතට පෙළඹෙව්වා. දැන් මිනිස්සු මොකද කරන්නේ? ඕගාල සලකන්න ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට කියන වහණෙනි දැන් පළවෙනි වැඩේ මාර්යා අසමර්ථ වුණා. දැන් මාර්යා දෙවෙනි වැඩේ පටන් ගත්තා ලාව සත්කාර කීර්ති ප්‍රශංසා දෙන්න. දැන් ඉතින් හොඳට අනිත්‍ය වඩන්න කිව්වා. මේකෙන් බේරෙන්න. ඊට පස්සේ මොකද වුනේ අනිත්‍ය වැටුණා. ඒ කාලය තුල ඒ භික්ෂු සංඝයාට ප්‍රශංසා කරපු දම්පැන් දීපු ඔක්කොම සුගති උපන්න කියලා. එතකොට බලන්න දැන් මාර්යාගේ මෙහෙවීමෙන් කියන්නේ නොමග ගියාට ඒ නොමග ගියේ කෙනා ඒක අරන් යන්න ඕනේ. ඒක නේද එකෙන් පේන්නේ. ඒ මාර්යාට බැලලා හරියන්නේ නැහැ. මාර්යයි මේක කළේ මාව නිදහස් කරන්න කියලා. ඒක කරන්න බෑ. ඒ නොමග ගියේ එක්කෙනා ඒක අරගෙන යන්න ඕනේ. එතකොට පින්වත්නි මේ යුගයේ අපිට හොඳට බලන්න තේරෙනවා මේ යුගයේ සම්පූර්ණයෙන්ම මාර බලයට යටත් වෙලා තියෙන යුගයක්. මාර බලයට යටත් වුණාට පස්සේ මාර බලය විසින් මිනිස්සුන්ට දැන් අර මම කිව්වේ බයිනකට බයින සිටිවිලි එනකට මිනිස්සු ඔහේ ඒ පස්සේ දුවනවා. පහ දිනකයකට ඒ පස්සේ දුවනවා. මිනිස්සුන්ට වර්ධනය කරගන්න බැරි මොනවද? සිහිය. එතකොට මාර බලය විසින් මිනිස්සුන්ගේ වහන්නේ මොකක්ද? සිහිය වහනවා. ඊළඟට වහනවා වීරිය. වීරිය වහනවා. ඊළඟට වහනවා නුවණ. මොකද මේ තුනම සීයත් වීරියත් නුවණත් කියන මේ තුනම පින්බලයෙන් හැදෙන්නේ. සංසාරයේ කරන ලද පුණ්‍ය මහිමෙන් තමයි මේ වීරිය සීය නුවණ කියනව හැදෙන්නේ. එතකොට දැන් මේ කාලේ ඉන්න මිනිස්යාට මනුස්ස ලෝකයේ ඉපදින්න පින තියෙනවා. මනුස්ස ලෝකයේ තියෙන විෂයන් ඉගෙන ගන්න පින තියෙනවා. මනුස්ස ලෝකයේ තියෙන දේවල් කාලා බීලා ඉන්න පින තියෙනවා. හැබැයි කුසල් අකුසල් හඳුනා ගන්න නම් හොඳ සිහියක් ඕනේ. හොඳ නුවණක් ඕනේ. හොඳ වීරියක් ඕනේ. එතකොට මේ හොඳ හොඳ වීරිය, හොඳ නුවණ, හොඳ සිහිය නොතිබුණොත් අර අකුසල රැල්ලක් කාපු විලාට අකුසල රැල්ලට යට වෙනවා. මොකද හේතුව අර වීරිය නොතිබුණොත් නුවණ නොතිබුණොත් සිය නොතිබුණොත් මේ ලෝකයේ සිද්ධ වෙන මේ සංකීර්ණ වෙනස්කම් වලට මෙයා ගොදුරු වෙන එක වළක්වන්න බෑ මේ ගොදුරු වෙනවා මේ නොතිබුණොත් තිබුණොත් මෙයාට මේවා නුවණින් සලකා යම්කිසි ප්‍රමාණයකට බේරෙන්න පුළුවන්. එතකොට මේකෙන් පින්වත්නි අපි තේරුම් ගන්න තැනක දේශනා කළ මහණෙනි මේ මිනිස්යන් මෝරච්චක් වගේ කිව්වා. උන්වහන්සේ කතාවක කියනවා මේ එක මුව වැද්දෙක් ඒ මුව වැද්දා ඒ වැඩි සේනාවත් එක්ක එකතු වෙලා එක බිම් කඩක් වගා කළා. වගා කළා තනකොළ. වගා කළේ මොනවටද? අර මුවන්ව ගෙන්න ගන්න. වගාගල මුවන්ට කන්න දුන්නා. එතන මුව මොකද කරන්නේ? අර වගාවේ එහෙමම කනවා. දැන් හැමතැනම තියෙන නිසා එහෙමම කනවා, එහෙමම නිදා ගන්නවා. ඒකේ läගලා ඉන්නවා. එතකොට යම් කිසි දැන් වැද්දට යමක් අවශ්‍යද? ඒ අවශ්‍ය කෙනාව පට් ගාලා දැහැ ගන්නවා. එතකොට සම්පූර්ණ අර මුව පිරිස ඉන්නේ වැද්දාගේ ආනුභාවයට යටත් වෙලා නේද? බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේ කිව්ව මේ ලෝක සත්‍යයට මේ කාමයේ අටවල තියෙනවා. මේ කාමයේ අටවල මායාගේ ආනුභාවයට යටත් කරලා කිව්ව මේ තියෙන්නේ. මේක තියෙනවා නිවාප කියන සූත්‍රය. මායාගේ ආනුභාවයට යටත් කරලා තියෙන්නේ ඕන වෙලාවට මේ මායාගේ වසඟයට ගන්න. ඉතින් මේ වගේ ඉන්න කෙනෙකුට මේකෙන් බේරිලා ඉන්න පුළුවන් තැන ප්‍රථම ධානය කියනවා. දෙවෙනි ධානය කියනවා තුන්වෙනි ධානය කියනවා හතරවෙනි ධානය කියනවා මොකද හේතුව විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලෙහි ධම්මේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයෙන් වෙන් වෙලා ඉන්නේ නමුත් මිත්‍යා සමාධියක් ඇති වුණොත් එයාට එයා ඕනතරම් මායයට අහු වෙන්න පුළුවන් ඉතින් මේ නිසා මේ මේ බුදුරජාන් වහන්සේ වදාළ හරි විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කළොත් අබිබුනෝ මාරෝ අන්‍යා මාර්යාව මැඩලනවා. විජිත සංගාමෝ එයා තමයි යුද්ධේ එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මාර යුද්ධේ ජයගත්තා. හැබැයි ඒ වගේම එක එක්කෙනාටත් මාර යුද්ධයක් තියෙනවා. ඒ මොකද හැම එක්කෙනාටම ඇස කන නාසය දිවකය මනස තියෙනවා. හැම එක්කෙනාම සංසාරේ පැමිණි යම්කිසි ගමන් රටාවක් තියෙනවා. හැම එක්කෙනා මේ ගමන් රටාවට ඇබ්බැහි වෙලා ඉන්නවා. නමුත් ගෙවුණු අතීතය ගැන බුදුරජාණන් වහන්සේ දේශනාවක් කළා. එක තැනක භික්ෂුන් වහන්සේලා අහනවා භාග්‍යතුන් වහන්සේ මේ සංසාරේ ආරම්භක ආරම්භක කෙලවරක් පේන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඒක භික්ෂුව මේකේ ආරම්භක කෙලවරක් මේ මේ මෙරි මෙරි ඉපදිච්ච මේ ජීවිතේ පටන් ගත්ත තැන හොයාගන්න බෑකෝ ඒ තරම් අතීතයක් කිව්වා. ඉතින් ඒ භාග්‍යතුන්ස මේක වර්ෂ ගණනින් කියන්න පුළුවන්ද කියලා ඇහුවා. කවද්ද මේක පටන් ගත්තේ? ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි මේ වර්ෂ ගානේ දැන් වර්ෂ ලක්ෂයක් ඉවරුණා. වර්ෂ මිලියනක් ඉවරුණා, බිලියනක් ඉවරුණා කියලා මේ වර්ෂ ගණන කියන්න බෑ කිව්වා. එතකොට භාග්‍යතුන්ස උපමාවක් පුළුවන්ද කියලා ඇහුවා. පුළුවන් කිව්වා. කිව්වා මේ මිනිස්සු හතර දෙනෙක් ඉන්නවා. නෑ භික්ෂුන් වහන්සේලා හතර දෙනෙක් ඉන්නවා. හතර නමක්. මේ භික්ෂුන් වහන්සේලා හතර නමටම අවුරුදු 100ක් ආයුෂ තියෙනවා. එතකොට එක නමක් දවසකට කල්ප නෙමෙයි අවුරුදු ලක්ෂයක් අවුරුදු ලක්ෂයක් ආපස්සට බලනවා අතීතේ. එතන අවුරුදු 100 ගෙවිල යනකම්ම දවසට ලක්ෂ ගානේ ආපස්සට බලනවා. අවුරුදු 100ම අර හතර නමට ගෙවිල යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සිහි කලී ටිකයි. සිහි නොකළ සිහි නොකළ වර්ෂ ගානම අති විශාලයි කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ඥාණය ඇදහිීමෙන් තොරව අපට පුළුවන් ද මේක විශ්වාස කරන්න? බුදුරජාණන් වහන්සේගේ සම්බුදු බව ඇදහිීමෙන් තොරව ඒකනේ ශ්‍රද්ධාවේ ආරම්භය මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධයේ සම්බුද්ධත්වය අදහාගනි. ඒ ඒ සම්බුද්ධත්වයේ අදාහ ගැනීමෙන් තමයි අපිට මේක තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙන්නේ. සම්බුද්ධත්ව විශ්වාස කරන්නේ නැති කෙනෙක් තේරෙයිද යාට? එයාට තේරෙන්නේ මෙච්චර දුර ගමනක් ආවා කියලා. මේ වගේ මත් දිග ගමනක් අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ මේ ඇවිල්ලා තියෙන ගමනේ තුල අපි නොයේක් නෑදෑකම්, නොයේක් හතුරුකම්, නොයේක් අ르බුද, නොයේක් ප්‍රශ්න හදාගෙන තමයි මේ සසරේ මෙතෙක් දුර ආවේ. එතකොට තව යතුත් යන්න තියෙන්නේ ඒ විදිහේ ගමනක් තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා තමයි උන්වහන්සේ වදාලේ මහණෙනි මේ කවුරු හරි කියනවනම් උදේට හෙල්ල පාර 100ක් අයිනවා. දවල්ටත් හෙල්ල පාර 100ක් අයිනවා. රාත්‍රියටත් හෙල්ල පාර 100ක් අයිනවා. එතකොට දවසට හෙල්ල පාරවල් කීයක්ද? 300ක්. දවසට හෙල්ල පාරවල් 300 ගානේ අවුරුදු 100ක් ඔබ හෙල්ල පාර කෑවට පස්සේ ඔබ සුවාන් වෙනවා කියනවා නම් ඒත් කැමති වෙන්න කියනවා. ඒක තේරුම මොකද්ද? එහෙම හෙල්ල පාර කහලා හරි සුවාන් වුණොත් එයාට විඳින්න තියෙන දුක ඊට පස්සේ ටිකයි. නමුත් අනේ ඉච්චර නම් මට හෙල්ල පාර ගන්න බෑ මම සුවාන් නොවි ඉන්නම් කිව්වොත් එයාට විඳින්න තියෙන දුක ඊට වැඩි කියනවා. එතකොට බලන්න මේකෙන් අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අපිට තේරුම් ගන්න කියලා මේකේ මේකේ විසඳුම තියෙන්නේ ඇත්තෙන්ම හේතුඵල ධම හොඳට තේරුම් ගැනීමෙන් විතරයි. එතකොට මේක තව කාටවත් තව කෙනෙකුගේ ඥානයක් ඉල්ලගෙන මේ මේ මේ කොටල ගිල්ලවන්න බෑ. මේකේ තියෙන කොහොම තමන්ම තමන්ගේ නුවණින් විමසන්න ඕනේ. දැන් අපිට තියෙන එක දැන් අපි ගත්තොත් දැන් වර්තමාන මිනිස්යාට තියෙන ප්‍රශ්නේ තමයි මිනිස්යා ධර්මයට කැමති. ධර්මය අහන්නත් කැමති. ආවෝද කරගන්නත් කැමති. හොඳට අහනවා. සමහර විට අහන වෙලාවට ඒක තේරෙනවා. හැබැයි නැගිට ගමන් මතක නැහැ. එහෙම එකක් නැද්ද? ඊළඟ මොහොතේ මතක නැහැ ඇහුවේ මොකද්ද මොනවද ඇහුවේ කියලා මතක නැහැ. සීය වැහෙනවා. නෝන වැහෙනවා. වීරිය වැහෙනවා. මේකට තමයි මාරාවීසි කියලා කියන්නේ. එතකොට ඒකට ගොදුරු වෙච්ච කෙනා යම් විදියකින් ඒකෙන් බේරෙන්න නම් එයා බලවත් කරන්න ඕනේ පුණ්‍ය බලය. පිනම බලවත් කරන්න ඕනේ. මොකද පින බලවත් කළාට පස්සේ තමයි සීලයේ හොඳට පිළිටන්න පුළුවන් වෙන්නේ. පින බලවත් කිරීමෙන් තමයි එයාට සමාධියක් කරා යන්න පුළුවන් වෙන්නේ. පින බලවත් කිරීමෙන් තමයි එයාට ප්‍රඥාවක් කරා යන්න පුළුවන් වෙන්නේ. පින දුර්වල වෙලා තිබුණොත් එයාට වීරිය නැති වෙනවා. වීරිය නැති වෙච්ච ගමන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුර්වල ගහක් කඩාගෙන වැටෙනවා වගේ කියනවා. දුර්වල වාතෝ රුක්ඛංව දුබ්බලං දුර්වල වූ ගහක් කඩාගෙන වැටෙනවා වගේ මායя යට කරනවා කියනවා. එතකොට මේ මායя කියන එතකොට පේනෝනේ පැහැදිලිව මායя කියන්නේ පුද්ගලෙක්. මේක සංකල්පයක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ අධිපතිභාවයෙන් අග්‍ර වූවන් අතර මායයාතරන් කෙනෙක් අග්‍ර කෙනෙක් බුදු වෙසින් වෙන දකින්නේ නැහැ කියනවා. එතකොට බලන්න ඉබඳු කෙනාගේ ඒ බලේ තියෙන්නේ සාමාන්‍ය මිනිස්යාට පින්බලයේ අඩු නිසා. ඒතර පින්බලයේ තියෙනවා නම් ඒ පින්බලෙන් තමයි යාට ගොඩ එන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඔබට මතක ඇති අර කපිලවස්තුනූර් කතාව. කපිලවස්තුනූර් ස්වාමීන් වහන්සේලා වගේ බණ භාවනා කරන් හිටියා. ඒතර උපාසිකාවක් ඇවිල්ලා ගෝපිකා කියලා ඒ ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කළා. ඊට පස්සේ උපාසිකාව කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේලා පුරුදු කරන ධර්මයේ මට පොඩ්ඩක් කියලා දෙන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේලා ධර්මයේ කියලා දුන්නා. කියලා දුන්නාට පස්සේ අර ගෝපිකාගේ ගෙදර ගිහිල්ලා මොකද කළේ? මේ ධර්මයේ ප්‍රගුණ කළා. ප්‍රගුණ කරද්දී ගෝපිකා සෝවාන් වුණා. ඒ කියන්නේ ගෝපිකාට අවබෝධ වුණා දුක කියන්නේ ආරි සත්‍යයක්. එයාට අවබෝධ වුණා මේ දුක හට ගැනීම කියන්නේ ආරි සත්‍යයක්. එයාට අවබෝධ වුණා මේ දුකෙන් නිදහස් වීම කියන්නේ ආරි සත්‍යයක්. එයාට අවබෝධ වුණා දුකෙන් නිදහස් වීමේ මාර්ගය කියන්නේ ආර්ය සත්‍යයක්. එයාට ආබුදුන හේතුඵල ධහම. එයාට ආබුදුන ආත්මයක් නැහැ කියන කාරණේ. එයාට ආබුදුන පටිච්චසමුපාදයේ හේතු හටගන්නකට හටගන්නවා. හේතු නැති වී යනකොට නැති වී යනවා කියලා. මේ අවබෝධයේ බැසගෙන ශ්‍රද්ධාවට පිටලා සිල්වත් වෙලා ධර්මාර්ගේ වැඩුවා. ගෝපිකා මරණයටපත් වෙලා සක්‍ර දෙවියන්ගේ පුත්‍ර ස්ථානෙ උපන්නා. කුමාරෙක් වෙලා උපන්න. කලින් ජීවිතේ එතකොට එයා කවුද? ස්ත්‍රියක්. එතකොට ඒ ස්ත්‍රිය අර ගුණවන්ත වීම නිසා මාර්ගඵල ලැබීම නිසා මොකද වුනේ? ඔව්. දිව්‍ය කුමාරයෙක් වෙලා උපන්නා. එතකොට අර ස්වාමින් වහන්සේලා උත්සාහ කළා. වීරිය කළා. නමුත් ඒ ස්වාමීන් වහන්සේලාට ධර්මය අවබෝධ කරන මට්ටමට ඒ මොකක් හරි තිබුණා ඉතින් ගැටලුවක්. හැබැයි ඒ කවුරුවත් ධර්මය ආબોධ කළේ නෑ. නමුත් උත්සාහය අපත ගියෙත් නෑ. ඒ ස්වාමීන් වහන්සේලාත් උපන්නේ තවතිසායම. හැබැයි දිව්‍ය කුමාර මට්ටමෙන් නෙමෙයි. නැටුම් කණ්ඩායම. දැන් අර දිව්‍ය කුමාරයා දිව්‍ය සභාවේ ඉන්නවා. ඒ දැන් යාගෙනම ගෝපක. දැන් එනෝ නැට්ටු නටනට එන්න දැක්කම අලුත් නැට්ටු ටිකක් කියලා දෙටු. බැලුවම හඳුනාගත්තා අනේ මේ කවුද මේ අනේ මං මේ උපස්ථාන කරපු සාමින්හන්සලා නෙමෙයි ඊට පස්සේ අර දිව්‍ය කුමාරයාට ඇති වුණා මහා සංවේගයකයි කෘතගුණ තියෙනවනේ ඒ දැන් මේ සාමින්හන්සලා ධර්මයේ කියා දීලයි මම මේ ධර්මයේ අහුනේ කියලා කෙලෙහිගුණේ තියෙනවා ඊට පස්සේ ඇහුවා මේ මේ දිවුරු කොහෙද කියලා ඇහුවා අපි මනුස්ස ලෝකෙ ඉඳලා ආවේ දැන් ඔන්න ඒගොල්ලන්ට මතක් වෙනවා අපි ආවේ කොහෙන්ද කියලා කිව්වා අපි ආවේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකයේ උභහන්සලා කවුද කියලා ඇහුවා. අපි මහාන වෙලා හිටියේ කිව්වා. අපි කොහෙද කොහෙද හිටියේ කියලා ඇහුවා ඔයගොල්ලෝ. අපි හිටියේ කපිල වස්තුවේ කිව්වා. එතකොට මේ දෙවි අහනවා ඔබට මතකද මේ ගෝපිකා කියලා එක්තරා උපාසිකාවක් උපස්ථාන කළා. මතකයි කිව්වා. එතකොට මේ මතකද මේ ඒ ගෝපිකා කියන උපාසිකාවට මේ බණ කිව්වා මතකයි කිව්වා අනේ මං තමයි කිව්වයි ඉතින් මෙච්චර වටිනා ධර්මයක් මට පුළුවන් වුණා සෝවාන් වෙන්න මෙච්චර වටිනා ධර්මයක් අහ ඔබ වහන්සේලා මේක පුරුදු කළේ මොන දිශාව බලාගෙනද කියලා ඇහුවා ඒක ඇහුවේ බණින නෙමෙයි මේ මේ දෙවිවරුන්ට සංවේගය උපද්දවන්න එතකොට මේ දෙවිවරුන්ට සංවේගය හටගත්ත කීප දෙනෙකුට හටගත්ත ගමන් ඊය තේරුම් ගත්ත ඇත්ත නේනම් අපි මේ මේ ධර්මාර්ගය පුරුදු කරපු පිරිසන්දි මේ මොකද්ද මේ උනේ කියලා ඉක්මනට ඉක්මනට සමතේ වඩන්න පටන් ගත්තා. අන්න බලන්න පුරුදු කරපු පින්න උදව් කරපු තාලේ පින් බලේ නිසා සමතේ වැඩුණා. විදර්ශනා වඩන්න පටන් ගත්තා විදසුන් වැඩුණා. ඒ පිරිස අනාගාම වෙලා චුත්ත වෙලා බඹලෝ උපන්නා. දෙන්නේ හිටියා. ඒගොල්ලන්ට වීරිය මදි වුණා. අරකටම ආස කළා. එතකොට බලන්න පින්වත්නි මේ පින කියන එක හරියට අල්ල ගන්න ඕනේ අපි. පින කියන එක හරියට අඳුනා ගන්න ඕනේ අපි. පින කියන එක හරියට අපි තේරුම් ගන්න ඕනේ මේ පිනෙන් තමයි අපට සිල් රැකීමේ ශක්තිය ලබා දෙන්නේ. පිනෙන් තමයි අපට වීරිය ලබා දෙන්නේ. පිනෙන් තමයි අපිට නුවණ ලබා දෙන්නේ. පිනෙන් තමයි අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබා දෙන්නේ. පිනෙන් තමයි අපිට සද්ධර්ම ශ්‍රවණේ පවා ලබා දෙන්නේ. එතකොට මේ පිනෙන් ලබා දෙන දේ ලැබෙන්න නම් අපිට මොකද්ද දිනු වෙන්න ඕනේ? පිනමයි. එතකොට පින තියෙන්න ඕනේ අවබෝධය කරා යෑමේ අංගයක් හැටියට අපිට පින තියෙන්න ඕනේ. එතකොට පින්වත්නි අපි පින් කිරීමේදී, අපි සීල් රැකීමේදී, දන් දීමේදී, භාවනා කිරීමේදී, වන්දනා කිරීමේදී අපේ හිතේ හටගන්නවා නම් පිනක් මට මේ පින ඉක්මනින්ම මට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වේවා කියලා ආන්නේ පින Tamanට ඒකාන්තයෙන්ම උදව් උපකාර කරනවා. ඒ නිසා අපි ලෝකාවලෝකන සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු නෝණින් ලෝකය දිහා බලද්දී උන්වහන්සේට අවබෝධ වුණා මේ ලෝක සත්වයාගේ තියෙන විවිධත්වය. දුකටපත් වෙලා ඉන්න ආකාරය. ඊට පස්සේ උන්වහන්සේ දැක්ක මේ ලෝක සත්වයා අතර පිම් මෝරපු අය ඉන්නවා. ඒ පිම් මෝරපු අය උන්වහන්සේ ඒ අය උදෙසා තමයි උන්වහන්සේ ධර්මය දේශනා කළේ. ඉතින් ඒ නිසා අපටත් මේ ධර්මය අහලා අපටත් මේ ගෞතම සාසනයේ උතුම් ධර්ම අවබෝධයේ පිණිස ඒකාන්තයෙන්ම මේ පින හේතු වාසනා වේවා සාදු